කරා. ඒක අපි ටික විස්තර සාහිත්‍ය ඉගෙන ගත්තා. ඒ රූප පිළිබඳව ඒ ලැබෙන උද්දකලාව වේදනාව සම්බන්ධවත් වැදගත් වෙන නිසා ඊට පස්සේ අපි අද උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංඥාව කියන ඊගාව පංචස්කන්ධ ඊගාව තිනිස්කන්ධය සම්බන්ධ කරගෙන මේ විස්රාමය මේ විවේකය එහෙම නැත්නම් මේ හුදකලාව ලබා ගන්න කොහොමද කියන එකයි ඊයේ අපි ගත්ත ඒ වේදනාව සම්බන්ධ කරගෙන මේ අද කරන දේශනාවට යම් කිසි විදියක අනුග්‍රහයක් ලබා ගන්න අදහසින් අපි කෙටි මතක් කිරීමක් කරගත්තොත් අපේ ශාසනයේ ਸਰුවචන් වහන්සේගේ ශාසනයේ වේදනා මට්ටම් තුනක් විස්තර කරලා තියෙනවා. පළවෙනිම එක තමයි මේ ආමිෂයේ සහිතව ඇති කරගන්න ආමිෂ සුඛ ආමිෂ දුක කියලා දක්වන වේදනා. මේ සුඛ දුක් වේදනා දෙක ආමිෂයට සම්බන්ධ කරලා මේක සාහසනේ විස්තර කරනකොට විස්තර කරන්නේ ඇහැ රූප දැකීමෙන් ඇහැට මනරම් රූප දැකීමෙන් අපි ඇත කරගන්න සැප සහ ඇහැ මනාප නැති රූප දැකීමෙන් ඇති කරගන්න දුක කියලා ඇහැට රූප සම්බන්ධ වෙනකොට ඇති වෙන සුඛ දුක කියලා ආමිෂ එකක් තියෙනවා කනට කංකලුනාද අමිහිරි ශබ්ද කියන දෙක ඇහිම නිසා ඇති වෙන සුඛ දුක්ඛ තියෙනවා නාසයට දැනෙන මිහිරි අමිහිරි ගඳ සුවඳ නිසා දිවට දැනෙන රසමසවුලු සහ යෝගෙන් කටෝර කටුක රස නිසා කයට ඇති සුඛභෝගීත්වය සහ එහෙම නැත්නම් එහි ඇති පීඩා කරන ගතිය නිසා කියන මේ ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් සුවඳත් ගඳ සුවඳත් දිවත් රසත් කයත් පහසත් කියලා මේ වේදනා ටික ආමිෂ ගණයට දාලා තියෙනවා ඉතින් මේ ආමිෂ ගණයේ තියෙන වේදනා නිකන් උපහාසාත්මකව පෙන්නනවා තිරිසනුන් හා සමානයි කියලා. තිරිසනාටත් ඒ ටික තියෙනවා. මනුෂ්‍යයරත් තියෙනවා. දෙන්නගේ සමානකමක් තියෙනවා. නමුත් මනුෂ්‍යයාට විශේෂත්වයක් තියෙනවා. ධර්මානුකූලව කටයුතු කිරීමෙන් මේ නිර්ාමිෂ සුඛය ලබන්න පුළුවන්. නිර්ාමිෂ සුඛය කියලා කියන්නේ ඒකට සරුවච්චන් වහන්සේගේ දෙන නිර්වචන හැටියට විවේකජම් පීතිසුඛං කියලායි කියන්නේ. එතකොට අර කායික එහෙම නැත්නම් ආමිෂ සැප දුක ඉවත් කරලා විවේක ස්ථානයකට ගිහිල්ලා නීවරණයන්ගෙන් වෙන් වෙච්ච එහෙම නැත්නම් ඇහැ රූප කන සද්ද කියන මේ ආමිෂයන්ගෙන් වෙන් වෙච්ච නිර්ආමිෂ සුඛය. ඒකට දිට්ඨ ධම්ම සුඛ වශයෙන් උත් කියනවා මේ ජීවිතේම ආධ්‍යාත්මික කටයුතු කිරීමෙන් ලබන්න පුළුවන් සුඛයක් ධ්‍යාන සුඛ කියලා කියනවා සමත සුඛ කියලා කියනවා උපසම සුඛ කියලා කියලා තියෙනවා ඉතින් විවිධ ක්‍රමයට ආමිෂයට හා සාපේක්ෂව මේ සුඛේ පෙන්ලා තියෙනවා එතකොට මේ තරුවචනanse ලෝකේ පහළ වෙනකොට තිබුණු දියුණු తත්වයේ අනුව ඊටාම සුළු පිරිසක් මේ නිර්ආමිෂ සුඛේ බුද්ධි විඳලා තිබුණා සරුවචන් වහන්සේත් මේ ලෝකේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වෙයි වෙලා පිය මහරජුරුවන්ගේ ඒ වප්මගුල් දවසේ මේ කියන නිර්ආමෂ සුඛේ වින්දා. ඊටාම පුංචි ලදරු කුමාරෙක් විදියට. ඊට පස්සේ සිද්ධාර්ථ තාපසව ආල්කාරාම කාරාම උද්දකරාම පුත්‍රාදී ඒ ගුරුවරයාට දෙත් මේ සුඛේ වින්දා. ඒ දෙක දැකලයි කිං කුසල ගවේෂීව එහෙම නැත්නම් කිං සච්ච ගවේෂීව ඉදිරියට ගිහිල්ලා මේවා ප්‍රතික්ෂේප කරලා මේ කියන බද්ධේකරත්වය මේ කියන විවේකය මේ කියන විස්රාමය මේ කියන හුදකලාව හෙව්වේ අර කියන ආමිෂ සුඛයටත් ත්‍රිආමිෂ සුඛයටවත් වඩා ප්‍රණීතතර වූ උපසම සුඛයට ඉංගියක් ඉවක් බුදු වෙන ඉස්සලම තිබුණ නිසා නැත්නම් ඒ වෙනුවෙන් විචාර බුද්ධියක් මෙහි වෙලා තිබුණ නිසායි. පින මුහුකුරලා ගිහිලා තිබුණ නිසායි. ඥානෙ මුහුකුරලා තිබුණ නිසා. ඒ අනුව උදාහසික ප්‍රයත්නයේ අවසාන ප්‍රතිඵලෙ උනේ අවේදිත සුඛයයි. ඉතින් මේ අවේදිත සුඛය කියනකොටම එතන උරස්පර්ශ ගතියක් තියෙනවා භාෂා ව්‍යවහාරාත්මක විදිහට අවේදිතයි කියලා කියන්නේ විඳින්න බෑ කියන එකයි. ඒකට විඳින්න බැරි දෙයක් සුඛයක් විදිහට කොහොමද නම් කරන්න කියලා. ඉතින් මේක ඒ සංඝයා වහන්සේලා ਸਰුවචනාංශික කෙලින්ම මුන්නට මුණ හාගිසලා නැහැ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකට මැදි වෙලා තිනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ਸਰුවචනාංශයේ මේ වේදනා ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා සහ අවේදිත වශයෙන් වෙන් කරනකොට එක ස්වාමීන් වහන්සේමක් අහලා තිනවා මේ අවේදිත නම් එක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. එතකොට සාරිපුත්‍ර සාන්තිලා තියෙන්නේ ඒක සුඛයක් වෙන්නේ අවේදිත නිසාමයි කියලා. යමක් විඳිනවනම් ඒක විඳවනවා දුකක්. මොන දෙයක් විඳවත් අපි ඒක සිංහලෙන් කියන්නේ විඳවනවායි කියලා. නැත්තම් දුකක්. මොකද විඳින හැම දෙම වෙනස් වෙන සුළුයි. අවේදිතය පමණයි විඳින්න බැරි දේ ඒ විඳින්න බැරි නිසා ඒකේ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සරුවත් chance කට හොදලා නැත්නම් අපි කියන විදිහට ත්‍රිමුඛ දේශනාවක් විදිහට කියනවා මේ අවේදිත සුඛය තමයි අරුවත් chance ලෝකට හඳුලා දීපේ පරම උපසම සුඛය. නමුත් භාෂාවේ හැටියට බලනකොට අවේදිතයි නම් ඒකේ සුඛයක් හෝ දුකයක් තියෙන්න බෑ. නමුත් සම්මතෙන් ගත්ත භාෂාවම යොදවලා සරුවත් chance කියනවා මේ අවේදිත සුඛය තමයි අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ළඟා කර ගන්න හදන්නේ. ඒක නිකන් මේ <clears throat> වේදනා චෛතසිකය හරහා වේදනා ස්කන්ධය හරහා නිවන පෙන්වන හැටි. රූප ධර්ම ගැන බලනවා නම් පටවිය ආපෝතේජෝ වලින් වෙන් වෙච්ච තැන ඒව තියෙන තාකල් උණුසුමට සිසිලසට මාරු වීම ඒක කියන්නේ විපරිණාමයේ පෙරලෙන සුළු ගතිය තියෙනවා අවකාශයට ගිය ගමන් පෙරලෙන සුළු ගතියක් නැහැ ඒකේ ආය විඳවන්න දෙයක් නැහැ එහෙම නැත්නම් දුකක් නැහැ මෙන්න මේ ඉරදිගේ අපි අද යන්න හදන්නේ මේ සංඥා ස්කන්ධය හරහා අපි කොහොමද මේ බද්ධේකරත්තේ නිර්වචනය කරන්නේ කොහොමද ඒ කියන මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ කොහොමද මධ්‍යම ප්‍රතිපදා දිගේ යනකොට <coughs> සංඥාව මොන මොන ආකාරයට වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අර රූප ගැන කතා කරනකොට වගේම වේදනා ස්කන්ධය කතා කරනකොට වගේම ඒ හරහා සංඥාව දියුණු වෙන දියුණුවට යනකොට මේ භාෂාවේ සීමිත ගතිය නිසා අවබෝධ කර ගැනීම භාෂාව හරහා කරන අවබෝධ කර ගැනීම කොර භාවයක් අන්ත භාග භාවයක් දැනෙනවා නමුත් ඊට පස්සේ බුද්ධියට ඉඩ තියලා තර්කය අයින් වෙලා සම්මුතිය අයින් වෙලා යෝගාවචරයට තමා වශයෙන් ඒ ඉතුරු කොටස ස්වයම්බූ වශයෙන් සාක්ෂාත් කරන්න වෙනවා මගක් දුරට යනකම් භාෂාව හරහා කොටිම කියන සංඥාව හරහා ගෙනියන්න පුළුවන්. මොකද සංඥාව හරහා යන කම්ම අපේ විශේෂ පවතින්නේ ආමිෂ සුඛේ සහ නිර්ආමිෂ සුඛේ. ඉන් එහාට යන අර අවේදිත සුඛ පැත්තට යනකොට සංඥාව බොඳ වෙලා යනවා නිලීන වෙලා යන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ගැඹුරු ස්වභාව වලට යනකොට ඒක ප්‍රත්‍යක්ෂයට සීමා වෙනවා වචන වලට කරගන්න යොමු කරගන්න බැරි තත්යකටපත් වෙනවා. මේක විශේෂයි මේ සංඥා ස්කන්ධය ගැන කතා කරනකොට. රූප ගැන නොතිබුණා නෙවෙයි, වේදනාව නොතිබුණා නෙවෙයි නමුත් සංඥා ස්කන්ධය තුඟා ගැඹුරේ සංසිද්ධිය පේන. අපි මේ ඉන්ද්‍රිය ගෝචර ඥානය කියලා කියන්නේ ඇහැට කනට දිවට නාසයට කයට ගෝචර ඥානය අපි ලෞකික ඥානයි කියලා කියනවා ලෝකායත දැනුම කියලා කියනවා මේ දැනුම සියල්ලම પરම්පරාවෙන් પરම්පරාවට ගමන් කරන්නේ සංඥා හරහා එimhe දැනුමක් කියලා නයිසાર્ගික යමක් නැහැ ඒ දැනුම පිළිබඳ සංඥා ටිකක් තමයි අපි තාත්තගෙන් පුතාට දිගින් දිගට යන්නේ එහෙම නැත්නම් අපි අවුරුදු 10 හිටපු ළමයා 20ට යනකොට Tamange මතකය පරිණාමය වෙන්නේ සංඥා හරහා ප්‍රകෘතිය නෙවෙයි. ප්‍රകൃතිය එහෙම පරිවර්තන කරන්න පුළුවන් ගතියක් නැහැ. ඊට පස්සේ 20 ඉඳලා 30ට යනකොට 30 ඉඳලා 40ට යන ආදි වශයෙන් එහෙම නැත්නම් චිත්තක්ෂණයක ඉඳලා චිත්තක්ෂණයට මේ sannivedanayේදී අනිවාර්යයෙන්ම අත්තල දෙන්නේ සංඥාවක් මිස හඳුන්වා ගැනීම සඳහා තබලනද සලකුණක් මිස ප්‍රත්‍යක්ෂය නෙවෙයි. ඉතින් මේක හරි අමාරුයි මේ සංඥාවෙම එල්බගෙන ගත කරන ජීවිතයක් තියෙන කෙනෙකුට අදාහ ගන්න. ඒ මොකද ඒ සංඥාවම සත්‍යක් වශයෙන්ගෙන තමයි අපි මේ ගැටෙන්නේ. අපි ඒක තමයි මේ ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, මාන කරන්නේ, තණ්හා කරන්නේ මේ දේවල් මේ සංඥාතබ්බ දේවල් ඇත්තයි කියලා හිතලා. උපමාවක් හැටියට කියනවා නම් එළවලු කොටුවක සත්තු ඇවිල්ලා කනවා වළක්වන්න පඹේක් හිටවනවා. ඒ පඹයා දකින්නේ <clears throat> වල් සත්තු දකින්නේ මිනිහෙක් විදියට. ඒ නිසා මේ මේ මනුස්ස මේ පඹයා ඉන්න තාක්කල් ඒ කොටුවට ඒ සතා වදින්නේ නැහැ. ඒ මොකද මේ සංඥාව එයා ගන්නේ පණ ඇති එකක් විදියට. මේ විදියට ලෝකයා මේ ලෝකායත ඥාන එනතන් තමන්ගේ අත්දැකීම කියලා අතීතයට සහ අනාගතයට සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ හැම චිත්තක්ෂණයකම අපි සංඥාව මත බර තියලයි සංඥාව මත වහංගු වෙලා තමයි මේ අතීතය අනාගතේ ජීවත් වෙන්නේ <clears throat> ඒක කොච්චර අපිට අබ්බැහි වෙලා තියෙනවද කියනවනම් වර්තමානයේ හිත තියන්න බෑ සංඥාවනු අතීතයට අනාගතයට යනවා පුහුණු නොකලපු මනසක් අවුරුදු 100ක් මේ ලෝකේ ජීවත් වුණා කවදාවත් වර්තමාන මොහොතේ හිටින්නේ නැහැ කෙලින් කරපු නැගිටලා හිටපු ඉදිකට්ටක් උඩට කොච්චර අබ වැක්කිරුවත් කොච්චර වැලි වැක්කිරුවක්වත් කවදාහකවත් ඉදිකට්ට උඩ අබහැටයක් කවදා හෝ සමතුලිත වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා අපි ප්‍රත්‍යක්ෂයේ මේ තරම්ම ප්‍රතික්ෂේප කරනවා ඒක අපිට නూరు දෙයක් පාඩපත් වෙලා තියෙනවා අපි අර සංඥාව හරහා දන්න අතීතය එහෙනම් එන්න තියෙන අනාගතය සංඥාව හරහා ගොඩනැගීමේ හීනය ඇත්තක් කරගෙන ජීවත් වෙන මනෝලෝකයක් හීන ලෝකයක් මේකේ තියෙන. ඒ නිසා අපි පොදු දල උපමානයක් කරන් තිනවා මේ පේන දේ තියෙනවයි කියලා. යෝගේ මේ තියෙන දේ පේනවයි කියලා තමයි මේ මුළු විශ්වයම ගොඩනගිලා තියෙන්නේ. ඉතින් ඒ ඒ පදනමේ තමයි ඔය ලෝකායත විශ්යන් යන්නේ. නමුත් යම් යම් තැන්වලදී සාමාන්‍ය ලෝකේ පවා පෙන්වලා දෙන්න පුළුවන්. ඒක එහෙම පෙන්ුණට එහෙම නෑ එතන. ਸਰවඥාන්සේ ගෙනහට දක්වනවා මිරිඟුව. මිරිඟුව තද බල 10 නිසා ඒ ඈත වැලි කාන්තාරේ දුමාරේ නගින්න වගේ දුමානයක් නෙවෙයි අත්‍තර මේක පේන්නේ ජල කඳක් වගේ. ඉතින් අර ජලය පිළිබඳ ආශාවෙන් ගත කරන කෙනාට අර ඈත සිටිජේ පේන ඒ පිටිඟුව දකින්නකොට අනේ මෙතන තියෙන 10ත් එක බලනකොට අතෙන් ගියා නම් මට බොන්න පුළුවන් නාන්න පුළුවන් ගිලිලා ඉන්න පුළුවන් කියලා බොහෝම ආසාවෙන් අර සියලු වැඩ බහා තබලා අර මිදු උපිරින්ක පස්සේ අඹයන. නමුත් හොඳට විචක්ෂණ බුද්ධියෙන් බැලුවොත් කොච්චර දිව්වත් දුවන්න දුවන්න මිරිඟුවක් Taman එකෙන් ඈත් වෙනවා මිසක්කා මිරිඟුවට ලං වෙන්න බෑ. මිනිගුව සහ Taman අතර තියෙන ඉඩ කොච්චර දිවත් ලඟ වෙන්න බෑ. එකක්. දෙක ලඟ වුණත් ලඟ වෙන්නේ 1000කට. එහෙම නැතුව මේ රැල්ල ගහන වතුරකට නෙවෙයි. ඒ නිසා මෝ ඒ මිරිගුව දැකලා ඔක්කොම අතහැලා දුවන්න පටන් ගන්නවා. දුවලා දුවලා දුවලා දුවලා හති වැටලා මැරලා වැටෙනවා. ඉතින් මේ මානවයාත් සැප සොයා යන ගමනේ එක එක්කත් මේ තාක්කල් ලං වෙලා නැහැ. එimhe සැපක් වගේ එකක් කියාගෙන ඒක අඹාගෙන යනවා. නමුත් ඒ අතර තියෙන දුර කවදාකවත් සමීප වුණේ නැහැ. නමුත් අඹා යෑම නැතර කරන්නේත් නැහැ. ඉතින් දැන් අපි අපේ પરම්පරාව අඹා යනකොට හිතන්නේ අපි අම්මලා තාත්තලා අත්තලා මුත්තලා තාත්තලා පනත්තලා ඉන්න කාලේ මේ තරම් සැප තිබුණේ නැහැ. උන්දරට ඒ වගේම අපිට වගේ මේ සමීකරණේ අහුවෙලා තිබුණෙත් නෑ පොට අහුවෙලා තිබුණෙත් නෑ අපිට නම් පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ අඹා අපි අඹාගෙන යනවා ඒ අමල තත්ත්ව නොවින්ද සැපක් වෙනුවෙන්. ඊට පස්සේ අපේ දෙවෙනි પરම්පරාවත් අපිට බැන බැන අපි හනමිටිකාරයෝ අපි කෝපිකාරයෝ කියලා ඒගොල්ලන්ගේ තාක්ෂණිකේ ඒගොල්ලෝ අඹාන යනවා. මුළු ලඟවීමක් නෑ. ඒ නිසා මේ මිරිඟුවේදී පේනවා ඒක තිබුණ පෙනුනට එහෙම දෙයක් එතන නෑ. ඒ වගේ එතන තියෙන 10 පේන්නෙත් නෑ. ඒක පෙන්වන්නේ වතුර වලක් වාගේ. ඒ වාගේම සරුවචනාංශයේ ඉගැන්වීමේ පෙන්නලා තිනවා හීනේදී අපි ඒකාන්තයෙන් මේ වදේවල් රස විඳිනවා. ආහාර රස බලනවා, ගඳ වදිනවා, රස දැනෙනවා සියල්ලම තියෙනවා. නමුත් හීනෙන් අවදි වෙච්ච ගමන් අපි දන්නවා හීනෙක හිටියේ කියලා. නමුත් ඊගාදාසේ හීනෙට වඩනකොට පස්සේ එතනදී ඒ දේ බුද්ධ විඳිනවා කියන එක කොච්චර අවදි වෙලේ මේ ඥානයක් තිබුණත් ප්‍රත්‍යක්ෂයක් තිබුණාට සීනට ගියාට පස්සේ ඒ තියෙන මෝහය නිසා ඒ තියෙන අවිද්‍යාව නිසා අපි හිනේ බුද්ධ විඳිනවා. ඒ වගේම අපි කලු කරලා හදාගත්ත සිනමා ශාලාවක් ඇතුළට ගිහිල්ලි ඉවරලා ඒ සිනමාව බලනකොට එහෙම නැත්නම් ඒ චිත්‍රපටිය බලනකොට ඒක ඒ තරම් තාත්වික නිසා අපි චිත්‍රපටිය ඇතුලේ ජීවත් වෙනවා. ඒකේ කොල්ලයි කෙල්ලයි ප්‍රේම කරනකොට අපිට නිකම්ම නිකම් ප්‍රේමේ මතුවෙනවා. කොල්ලට දුෂ්ටය ලඟ වෙනකොට අපිටත් කේන්ති යනවා. අපි ඒවට විසිල් ගහනවායි බනිනවා ඒක යගහනවා ගොඩක් සෙල්ලම් කරනවා. රාජන් බ්‍රම් මේක පාරක් මට මතකයි කියනවා මේ මෙක්සිකෝ රටේ තිරමා චිත්‍රපටියේ රිදී තිරර තියෙන කොන්ක්‍රීට් බිත්තියක්ලු. ඉතින් ගිහිල්ලා ඇවලු ඇයි කියලා ඊට පස්සේ ගාලු මේ චිත්‍රපටි බලන්නේ ඔක්කොම කව්බොයිස්ලා. පොඩ්ඩ තද වෙච්ච ගමන් තුවක් කරාම වෙඩි තිනවා. ඉතින් රිදි රිදි කැලක් එහෙම දාලා තිබුණොත් මේ තිරේට හරි වියදල්ලු චිත්‍රපටිකාරයා. ඒ නිසා කොන්ක්‍රීට් වලින් දාලා තියෙනවා. ඒ තරමටම අපි මේ චිත්‍රපටි ජීවත් වෙන. ඉතින් අපි මේ චිත්‍රපටි වලට ගරු කරනවා. අපි කියනවා තාත්වික රංගපෑම් කියලා. ඒ කියන්නේ එච්චරටම බොරුව කරනවා කියන එකයි. තාත්විකයි කියලා කියන්නේ ඒ තරමටම අපි නලවනවා කියන එකයි. ඉතින් ඒක දැනගෙනත් සල්ලි දීලායි අර අන්ධකාරයට ගිහිලා හෙටත් ටිකට් එකක් ගන්න හෙටත් යනවා. මැජික් දර්ශනවල හීනවල මෙන්න මේ නාටකම් වල පේන්න තියෙනවා මම අපෑම කියන එක. ඒ මම අපෑම කොච්චර තිබ්බත් අපි ඒක ජීවිතයේ අංගයක් කරගන්න මිසක මේක හරහා මේකේ තියෙන පුස් බව මේකේ තියෙන හිස් බව මේකේ තියෙන කොඹ දකින්න බෑ. දකින්න බැරි වෙන්නේ මේ මායාව මේ සංඥාවේ තියෙන මත් කරවන ගතිය නිසා. ඒ නිසා සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා මේ මායාවේ තියෙන පුස් ගතිය, ඒක තියෙන හිස් ගතිය, ඒක කොම්බේ ගිනහර දක්වන්න මේ සම්මුතිය හරහම. සම්මුති ලෝකේ ඉන්න මිනිස්සු හරහම ඒක පෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පෙන්වන්න සිද්ධ වෙනකොට ගන්න උපක්‍රම හරීම ස්ථානෝචිත උපක්‍රමයක් සරුවත්නසේ පාවිච්චි කරන්නේ. මේ මායාව අල්ලා ගන්න පුළුවන් නැත්නම් යම් ප්‍රමාණයකට අත්කාල බලන්න පුළුවන් තැන තමයි මේ රූප ලෝකේ. නාම ලෝකේ මොනවා පෙන්වත් ඒක අවුදු මනෝ විකාරයක් නිසා ඔප්පු කරත් ඒක සැක කරන්න ඉඩ තියෙන නිසා රූප ලෝකෙමයි අල්ලන්න ඕනේ. මොකද මේ රූප ලෝකය ඔක්කොමලා අතර සම්මුතියකටපත් වෙලා තිනවා මේක කහ පාට මේක නිල් පාට මේක රතු පාට ආදි වශයෙන් මේක රවුම් මේක දිගැටි මේක මහතයි ආදි වශයෙන් සම්මුත කරගෙන තිනවා ඉතින් සරුවචනහන්සේ කියනවා ඒ ගොඩක් සංඥාවල් එක සැරේ ආවොත් ඒ ඔක්කොම පිළිබඳව අපිට තියෙන සීමිත දැනුමෙන් විසඳ ගන්න බැරි නිසා උඟා කයින් කරලා එකක් අරගෙන ඒකට සම්පූර්ණ අවධානය යොදලා ඒකේ ඇති හැටිය දැක ගන්නා ස්වභාවයෙන් යථා භූත ඥාන දර්ශනය ඇති කර ගන්නා ස්වභාවයෙන් ඒක දිහා බලන්නේ කියලා ඒකට සමීප වෙන්නේ කියලා උත්සන්න වෙන්නේ කියලා ආසන්න වෙන්නේ කියලා අප්‍රමාද වෙන්නේ කියලා එළඹ සිටින්නේ කියලා ඊට පස්සේ උන්වහන්සේකට අත්ලක් වශයෙන් එහෙම බලන්න පුළුවන් දේවල් වලට කර්මස්ථාන කියලා නම් කරලා තියෙනවා ඒ මොන කර්මස්ථානේ ගත්තත් අපි ඉස්සල්ලාම කරන්නේ එය එහි සංඥාව ස්ථිර කරන එකයි. අනිකුත් බොහෝ දේවල් අතරට හිත යන්න දෙන්නේ නැතුව එකක් අරගෙන එහිකේ තිර සංඥාව ඇති කරන එකයි. ඒක නිසා සතිය විස්තර කරනකොට සති චෛතසිකය පසුකාලීන ආචාර්යන් වහන්සේලා සතියේ තියෙන ලක්ෂණය පෙන්වන්නේ අපිලාපන ලක්ෂණය. අපිලාපන කියලා කියන්නේ අසතිමත් හිත ප්‍රමාද හිත පොළහපන ලක්ෂණය දකිනවා. පොළහපන කියන්නේ පොළහපනින ගතිය. මතු පිට පොළහපයින්. කවදාකවත් විනිවිදින්නේ නැහැ. ඒ නිකන් වතුරකට වීසි කරපු ලබු කබුලක්, ලබු කබලක් වාගේ. නැත්නම් යුනිෆෝම් කෑල්ලක් වාගේ වතුර කවදාකවත් විනිවිදින්නේ නැහැ. ඒකට කියනවා අසතිමත් හිත කියලා. එහෙම නැත්නම් ප්‍රමාද හිත කියලා. මේක දැනගෙන පොළාපයින් ගතිය නැතිකම තමයි අපිලාපන ලක්ෂණ කියලා කියන්නේ කිඳා බහින ගතිය. ඒක නිසා සතියට දීලා තියෙන නම ලක්ෂණයේ වශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ අපිලාපන ලක්ෂණ. එතකොට ඒ විදිහට සතිය පිහිටියා නම් ඒ ආතිය කර දෙන කෘත්‍යය තමයි අසම්මෝස රසා තම් දැන් මේ හිත දාලා තියෙන්නේ මූණට මූණ දාලා තියෙන්නේ මුලිච්ච වෙලා තියෙන්නේ එලඹිලා තියෙන්නේ අසවල් දෙයටයි කියලා වෙන දේවල් එක කලකොල භාවයක් නැතුව සම්මෝසාවකින් තොරව දැනගන්න. මේ මගේ හිත දැන් ඔයලා තියෙන මේකටයි කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපානට යනකොට මේ ආස්වාසිය තියෙනවා කියලා දන්නවා වගේම ඒ සතිය දන්න මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඒ සතිය දන්න මේක සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. ආස්වාසියමයි. ඒකට ශීඝ්‍රයෙන් ප්‍රසවාසයට මාරු වෙනවා. ඒතකොට දන්නවා දැන් මේ ආස්වාසය නෙවෙයි. සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි. මේක ප්‍රසවාසයමයි කියලා. මෙන්න මේ අසම්මෝස බව නැතිකම, නැත්නම් වික්ෂිප්ත බව නැතිකම ඒ යෝගාවචර ඒ චිත්තක්ෂණයම අත්දකිනවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙන අරමුණු දෙකක් ගන්නවා. ආස්වාස ප්‍රසවාස වම දකුණ. පිම්බීම හැකිලිම ආදි වශයෙන් දාලා කියනවා අනිකුත් දේවල් මකලා දාන්න කියලා. රූප බලන්න එපා, සද්ද අහන්න එපා, ගන්ධ රස බලන්න එපා, අනිකුත් භාෂ විඳින්න එපා. මෙහිම සතිය පිහිටියානම් කිඳා බැස්සනම් මේ කිඳා බහින අරමුණ අනිත් එකෙන් වෙන්කොල දැනගන්න එක කලකොලකමකින් තොරව සම්මෝසාවකින් තොරව ඉන්නකට තමයි අසම්මෝස රසය. එතකොට ඒ විෂයට ඒ අපි ගත්ත අරමුණට නිමිත්තට ආරම්මණයට නැවත නැවතත් හිත යොදමින් ඊගාවට එන ආස්වාසය ඊගාට එන ප්‍රස්වාසය ඊගාට එන ආස්වාසය ඊගාට එන ප්‍රස්වාසය වශයෙන් අර වෙනිකුස් ඒ බාහිරින් එන සද්ද වේදනා හිතිලි වෙන් කළ මේකටම හිත යොදවන්න පුළුවන් ගතිය තමයි පුහුණු සතියේ කර දෙන කෘත්‍යය. එහෙම නැත්නම් හිත පොළාපයින් අර අරමුණේ මේ අරමුණට සාමාන්‍යයෙන් පිස්සු ඇනිච්චි රිලෙවෙග්ගේ උපමාව සරුවචනසේ දෙන්නේ. අසත්‍යමත් හිත. නමුත් සත්‍යමත් හිත අරමුණකට විනිවිදානම් මේ විනිවිද අරකේ කියලා දන්නා රසය ඒකේ තියෙනවා නම් ඒ අරමුණම නැවත නැවත එනකොට විෂයාභිමුඛ භාව ඒ විශේෂයටම අභිමුඛ වෙන බව සතිය වඩනකොට ඇති වෙන ලාභයක් තමයි හරියට බයිසිකලයක් පදින කෙනෙකුට වැටෙන්නේ නැතුව යන හැටි අල්ලගත්තට පස්සේ ඒක නැවත නැවත දියුණු කිරීමේ ආශාවක් සහ ප්‍රවණතාවයක් එනවා ක්‍රමශාවිදි තේරුම් ගන්න ඒ වගේ හරියට කොටු කරලා ආස්වාද ප්‍රසවාසයමයි වම දකුණමයි පිම්බි මහැකිලිමයි කියලා අල්ලගත්තට පස්සේ ඒ ආරම්භයටම නැවත නැවත මුණ දාන ගතියක් තියෙනවා. ඒක සතියෙන් කරදෙන කෘත්‍යය. එන්න එකට ආසන්න කාරණාව. එහෙම දෙයක් ඇති කරගන්න සතිය වැඩෙන්න ආසන්න කාරණාව පෙන්වන්න බෑනේ තිර සංඥා පදට්ටාන. ඒ අරමුණේ ස්ථිර සංඥාවක් ගන්න ඕනේ. ඒ සඳහා ප්‍රායෝගිකව කියන්නේ අරමුණ මෙනෙහි කරන්න කියලා. මම ඉන්නේ ප්‍රස්වාසයේ නෙවෙයි ආස්වාසයේමයි කියලා කලකොල ගතිය එනවනම් අසත්‍යමත් ගතිය එනවනම් ආස්වාසය මෙනෙහි කරන්න කියනවා. විතක්ක චෛතසිකේ. විතක්ක චෛතසිකේ යොදන්න යොදන්න හිත අන්දමන්ද වෙන්නේ නැතුව වටපිට හැසිරෙන්නේ නැතුව එහිම নিমগ্ন වෙන ගතිය වැඩි වෙනවා. මේකෙදී සංඥාව තහවුරු කිරීමක් කරනවා. මෙන්න මේ සංඥාව තහවුරු කිරීම සඳහා ආස්වාද ප්‍රසවාසයේදී ක්‍රම තුනක් යෝගාවචරයට විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයට ලැබෙනවා. එකක් තමයි ඒ රූප බලනවා නෙවෙයි, සද්ධාන නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, පහස ලබනවා නෙවෙයි. කය වෙනකුත් අනිකුත් ක්‍රියාකාරය ක්‍රියාදාමයක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසයත් ආයාසයෙන් කරනවා නෙවෙයි. ඉබේ වැටෙන ආස්වාස ප්‍රස්වාසයේ බව දන්නකොට ඒකේ එක ලකුණක් වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටිය බවට අචේතනිකව අවිඥානිකව සිදුවෙන්නේ හුස්ම දිහා බලන එක. දෙක තමයි ඒ තිර සංඥාව ඇති කිරීමේ වැදගත් ලක්ෂණයක් විදිහට පෙන්වන්නේ හැපෙන තැන මට හැපෙන්නේ නාසිකාග්‍රයේද උඩුතොලේද නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන්ද කියලා ඒ හැපෙන තැන තමන්ගේ ශරීරයේ සටහනට සාපේක්ෂව මෙන්න මෙතනයි කියලා හරියට ඩ්‍රොයින් පින් එකක් ගැහුවා වගේ ඇල්පෙනෙත්තක් ගැහුවා වගේ හරියට අල්ලන්න පුළුවන් නම් විශාල පදාසයක හිත තියෙනවනම් සතිය තහවුරු වෙලා තියෙනවා මදි. හරියට පින් පොයින්ට් කරන්න පුළුවන් නම් දැනට එල්ල කරන්න පුළුවන් නම් එතකොට සතිය තහවුරු වෙනවා. තව දුරටත් ඒ සතියේ තිර භාවය ස්ථිර කරන්න තමයි ආස්වාසයේ විඳිනකොට ආස්වාසයේ ඇති අත්දැකීම අත්විඳීම සහ ප්‍රසවාසයේ වදිනකොට ප්‍රසවාසයේ අත්විඳීම වෙන්කොට දැනගන්නකොට හොඳටම සතිය ස්ථාවර වෙනවා. ඉතින් මෙන්න මේ තුන් ආකාරයෙන්ම සතිය පිහිටනකොට ආස්වාස් ප්‍රසවාසී ඒකට කියනවා තිර සංඥාව කියලා. මේ ආස්වාසේමයි ප්‍රසවාසේ නෙවෙයි මේක මේ හැම තැනම දුවන හිතක් නෙවෙයි ඒක තැනම හිටලා තියෙන හිතක්. මෙන්න ආස්වාසේ ලක්ෂණ ප්‍රසවාසේ නැති. මෙන්න ප්‍රසවාසේ ලක්ෂණ ආස්වාසයට ආවේනික නැති කියලා මේකෙන් තමයි අපි මේ සංඥාව ස්ථිර කරන්නේ. හරියට මේක නිකන් මේ සංඥාව ඉතාමත් වැදගත් එකක් වගේ ආනාපාන කියන්නේ ඉතාමත්ම වැදගත් එකක් වගේ පෙන්වන්නේ. නමුත් මේකේ ප්‍රයෝජනය නැත්නම් සරුවචනාංශයේ මේකේ මෙහෙවන්න තියෙන හැටි එනත උපනායනය කරන තැන යොමුව සම්පූර්ණ හිතා ගන්න බැරි එකක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් යම් කිසි කෙනෙක් හරියට මේ වගේ විශේෂයෙන්ම ආධුනිකයෙක් ආසස් ප්‍රසවාසී මේ ආස්වාස ප්‍රසවාසයේ බව දන්නවා නැත්නම් ආස්වාසය ආස්වාස වශයෙන් දන්නවා හැපෙන තැන දන්නවා ආස්වාසයේ ලකුණු දන්නවා ප්‍රසවාසයේ දන්නවා ප්‍රසවාසයේ හැපෙන තැන දන්නවා ලකුණු දන්නවා නම් ඒ සංඥාවේ ස්ථිර වෙන්න වෙන්න ওই තුන් ආකාරය මේ වගේම ප්‍රසවාසයේ තියෙන ආවේනික ලක්ෂණයක උණුසුමයි කම්පන චංචල ගතියයි දිගයි ආස්වාසේ සීතලයි කීකරුයි කෙටි මම මේ නිදර්ශන ටිකක් කියන්නේ වෙන් වෙන් වශයෙන් දකින්න දකින්න මේ පුදුරට අනිවාර්යම සිදුවෙන දෙයක් තමයි මේ එකින් එකට එකින් එකට ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස දකිමින් යනකොට ආස්වාසෙන් ආස්වාසයටත් වෙනස් වගයක් තියෙනවා කියලා වැටහෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයටත් වෙනස්කම් වගයක් තියෙනවා කියලා වැටහෙනවා. ඒක තමයි ඔය කෙටියෙන් සඳහන් කරන දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා පුරුදු කරලා ඒක රස්සං වාස සන්තෝ බවට පරිවර්තනය වෙනවා. දීගං වාපස සන්තෝ කියන එක රස්සං වාපස සන්තෝ කියලා කෙටි බව ඒ වගේම තීව්‍රකම අඩුවීම මොනවදෝ වෙනස්කම් වෙනවා. හොඳටම තියෙන වෙනස්කම් ටික ප්‍රස්ථාර කරගත්තොත්, ලයිස්තුගත කරගත්තොත්, වෙන්කොට දැනගත්තොත් ඒ වෙනස් වීම දැක ගැනීම ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? අර ස්ථිර කරගත්ත සංඥාව එකම වස්තුවක් දිගට බලාන යනකොට සංඥාවේ මොකද්ද වෙනසක් වෙන බව තේරෙනවා. හැබැයි අර පටන් ගන්නකොට සම්පූර්ණ තොරතුරු ටික උකහාගත්තේ නැත්නම් සංඥා විස්තර කරගත්තේ නැත්නම් මේ දේ මෙච්චර විචිත්‍රව සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර කෙටි කාලයක සිද්ධ වෙන්නේ. ඒ නිසා ආධුනිකයා ගොඩක් භාවනා කරාට ඒ භාවනාවේ ලබාගත යුතු සාරය පින්ඩාර්ථය ලබන්නේ නැත්තේ මේ ආස්වාස්ය සහ ප්‍රසවාසය මෙච්චර ස්ථිර සංඥාවක් ඇති නොකර ගන්න නිසායි. යහට දෙනෝ ආස්වාස් ප්‍රසවාසික පිට ඔච්චර දොරතු ඉගෙන ගත්තට මොකක්ද හම්බ වෙන්නේ? තියෙනවා තමයි. ඒක මොකක්ද හම්බ වෙන්නේ කියලා ඒකට ඉච්චර ප්‍රණීත භාවයක් එන්නේ නමුත් ගුරුවරු පුළුවන් තරම් උනන්දු කරනවා. අරමුණ පුළුවන් තරම් ඒ වගේ ලක්ෂණ හොඳට බලාගන්න කියලා. බැලුවොත් වෙන ලාභය තමයි එන්නේ එන්නේ එන්නේ ආස්වාසේ කාලානුරූප විපරිණාමයකටපත් වෙනවා. ප්‍රසවාසයත් විපරිණාමයකටපත් වෙනවා. ඒක යෝගාවචරයට නොබල බැරි වෙයිටෝ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි අහස දිහා බැලුවොත් අපි හඳ දිහා බලනවා කියලා හිතමු. හඳ දිහා බැලුවා සාමාන්‍ය අහින් බැලුවොත් ඒක ඔහෙ තියෙනවා. හොඳම බොහොමත්ම තීක්ෂණ දුරදක්ෂයකට දැම්මොත් දුරදක්ෂයේ ફોકස් කරන්න ඉස්සලා හඳ බහලා ඉවරයි. හයි ඒකට ඒකට යොමු කරනකොටම ශීඝ්‍රයෙන් බහින. ඒසකොට පේනවා හඳ ශීඝ්‍රයෙන් හෙල්ලෙමින් තියෙන එකක් බව. නැත්නම් බහිමින් තියෙන එකක් බව. නමුත් සාමාන්‍ය හැට පේන්නේ. ඒකටම එල්ල කරලා අනික් ඇහත් වහලා හරියටම තරුවකට හෝ ඒ හඳට යොමු කරුවොත් ඒක බලනින්න තරම් වෙලාවක් නැතුව ශීඝ්‍රයෙන් බහලා යනවා. නමුත් ඈත ඉඳලා සාමාන්‍ය හැම බැලුවට පේන්නේ. ඒ වගේ තමයි අපි මේ ආස්වාද ප්‍රසවාසය කියන මූල කර්මස්ථානය, ඒ නිමිති, ඒ කර්මස්ථානය, ඒ සංඥා ටික හොඳට ඕම එල්ල කරලා බැලුවේ නැත්නම් ඒකේ විපරිණාමය පේන්නේ. ඒ නිසා සමහරු භාවනා කමටහන් සුද්ධ කරනකොට මොකද්ද මූල කර්මස්ථානේ කිව්වහම මම ආස්වාද ප්‍රසවාසය බලන්නේ. ඒ කොච්චර වෙලා ඒක දිහා බලන්න පුළුවන්ද කිව්වොත් සමහරට කියන විනාඩි 10 15 20 30 බලන්න පුළුවන්. හොඳයි එතකොට එම් බලන්න ඉන්නකොට ඉන්නකොට මොකක්ද ඇති වෙනස කියලා අහුවොත් එක විදිහට තියෙනවා කියනවා. ඉතින් ඒකට ආයෙ මුලට ගිහිල්ලා අහන්න වෙනවා. මේ අඩු ගානේ මුලදි බලනකොටවත් ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසක් දැක්කද කියලා. නෑ. අවුරුදු සමහර 10 15 භාවනා කළා දිනවා 20 30 භාවනා කළා දිනවා කවදාකවත් ඒ සංඥාව ස්ථිර කරගන්න තිර සංඥාව ඇති කරගන්න උපදෙස් ලැබිලා නැහැ. ඉතින් ඉදා දුන්නොත් එහෙම නෑ නෑ ඒක හරි. ඊට පස්සේ මේ භාවනාව සාර්ථක වෙන්න නම් ආස්වාසි ආස්වාසි මෙනෙහි කරලා ඒකේ ලකුණු ටික දැක ගන්න. ප්‍රස්වාසි ප්‍රස්වාසි මෙනෙහි කරලා ඒකේ සංඥාව හොඳට තහවුරු කරගන්න කියලා කිව්වොත් ලං වෙලා බලන්න බලන්න බලන්න එකලස වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙන සාලනවා විතරක් නෙවෙයි ආස්වාසෙන් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මොකද්දෝ විපරිණාමයක් වෙනවා මේක සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට එන ඇවිල්ලා ආනාපාන දික හොඳට කීකරු වෙලා දිකට බලන්න පුළුවන් මට්ටමට එනකොට මේ ඇති වෙන විපල්ලාසය මේ විපරිණාමය ඊටාත්ම වැදගත්. යමක විනිවිදිනකොට අවශ්‍ය කරන මේ විපල්ලාසය මේ විපිරියාසය මේ සංඥාවේ පෙරලිය විපරිණාමය නැත්නම් රූපාන්තරණය ඉතාමත් වැදගත් නිසා මම කැමති එකට තවත් පැතිකඩක් පෙන්ලා දෙන්න. අපි අර ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොල්ලා දැනගන්න හදන ප්‍රයත්නයේදී ආස්වාසයට ආවේනික ආස්වාසයේම ස්වභාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, සලක්ෂණ, ගති, ස්වභාව, භාව කියලා කියනවා ඒ ටිකට. ප්‍රස්වාසයේ දිහා බලනකොට ඇති ප්‍රස්වාසයට ආවෙනික ලක්ෂණ වල කියනවා ඒකේ ගතිය, ඒකේ භාවය, ඒකේ ස්වභාවය, ඒකේ සලක්ෂණ, පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. මේ තා වැදගත්. හැබැයි ඒක අපි මේ සාමාන්‍ය ලෝක විශ්ය හදානකොට මේක දන්න දෙයක්. අපි එක ගහකින් තව ගහක් වෙන් කරන්නේ ඒ ගහට දීලා තියෙන උද්භිද නාමයෙන්. ඒ කවදාකවත් වෙන ගහක පැටලෙන්නේ නැහැ. සතෙක් තව සතෙක් වෙන් කරන්න ඒකට දීලා තියෙන උද්භිද නාමයෙන් ඒ වගේ අපි මේ ඊ타මත්ම අත්‍යන්ත පුංචි කාරණා කරන ඒකට සුවිශේෂී ලක්ෂණ ටික පටබඳිනවා. පටබඳලා ඒක දිහා බලාගෙන ඉන්නකොට වෙන සිද්ධිය තමයි මේක සරුවචනාන්තයේ ඉතින් බොහොම කාලයක් පරිශන කරපු එකක් බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ දෙක අතර තියෙන ඒ සුවිශේෂී ලක්ෂණ වැඩි වැඩියෙන් හදාරන්න හදාරන්න වැඩි වෙලා බලහින් ඉඳින්න ඒ වගේ සුවිශේෂී ලක්ෂණ බොඳ වෙන්න පටන් අරගෙන දෙකේටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේවට කියනවා පෞද්ගලික ලක්ෂණ බොඳ වෙන අතර සන්තති ලක්ෂණය මතුවෙනවා කියලා. වැඩි ලක්ෂණ ගොඩක් වැඩි ස්වභාව ලක්ෂණ ගති භාව හොඳට දැක්කනම් ඒහා සමාන වේගයකින් පෞද්ගල්‍ය ලක්ෂණ බොඳ වෙලා පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පරිණාමයේදී අපේ හිත පුදුමාකාර පෙරලියකටපත් වෙන සංඥාව ඇති. විචිත්තත්වයේ සහිත පෞද්ගලික ලක්ෂණ පේන තරක්කල් අරමුණට කාන්දන් ශක්තියක් තියෙනවා. භවනා රසයක් තියෙනවා. නමුත් මේ පෞද්ගලික ලක්ෂණ දිය වෙලා නැත්නම් පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණය දකින්න පටන් ගන්නකොට භාවනාවේ කම්මැලිකමක් මතුවෙන්න පටන් ගන්නවා. නීරසකමක් මතුවෙන්න පටන් ගන්නවා. ඒකාකාරීකමක් මතුවෙන්න පටන් ගන්නවා. දැන් පේන්නේ ආස්වාස ප්‍රසවාසය දෙකම එක වගේ. මේක හරියට අපි උදේට හැමදාම එකම කෑමම කනවා නම් ඉතින් ටික දවසක් යනකොට ඒකේ පා වෙනවා. අර එක මිනිහෙක් කිව්වලු රොටි රොටි හැමදාමත් රොටියේ මැටි සේම මට අප්පිරියා ගතියේ. ඒකලා බඩ වචනයක් කියලා තව එකක් කියලා තියෙනවා මට මතක නත් රොටි නිසා තී දවසක නැසියේ කියලා කිව්වලු මීට පස්සේ රොටි හදන්න එපයි කියලා. ඒක හැමදාම රොටි ගන්න ගියාම හැබැයි රොටි කාපු නැති මිනිස්සුන්ට රොටි දුන්නොත් ඉතින් සූප සාත්‍රයේ දාගකුත් හම්බෙන්න ඉඩ තියෙනවා. හැමදාම රොටි කෑවොත් බෑ. ඒක තමයි ආනාපානෙම කොටු කරලා ආනාපානෙ දිගියම බලන්න යනකොට මේ ඕනම දෙයක් දිගින් දිගටම තද නිරීක්ෂණයට ලක් කළොත් ඒකේ කවදාකවත් විචිත්‍රතාවයක් මතුවෙන්නේ කම්මැලිකම නීරස ගතිය, ඒකාකාරී ගතිය තමයි පේන්නේ. මේක සරුවචනාංශයේ හොඳටම දන්න දෙයක්. මේ නිසා සරුවචනාංශයේ න්‍යායක් මේකෙන් පෙන්නනවා අපි සංසාරේ මෙච්චර යමින් දුක අඳුනා නැත්තේ අරමුණු මාරු කරන නිසා. ඒ සරුවචනාංශයේ ඉරියව් වචනෙන් කියනවනම් ඉරියව් මාරු කරන හින්දා. ඉරියව් මාරු කරන්නේ නැතුව එක තැනක ඉන්නවනම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඉච්චර අමාරු නෑ. නමුත් අපි මානව අයිතිවාසිකමක් විදිහට පොහොසත් කියලා හිතලා පුළුවන් කාර්කමක් කියලා හිතලා <clears throat> ඇහැට පුළුවන් තරම් රූප මාරු කරනවා. කන්න පුළුවන් තරම් සද්ද જાති මාරු කරනවා. නාසයට තියෙන ගඳ සුවඳ පුළුවන් තරම් මාරු කරනවා. දිවට රස මාරු කරනවා. කයට පහස මාරු කරනවා. හොලිවුඩ් නඩුව නිලියෝ මාරු කරනවා. නිලියෝ නළුව මාරු කරනවා. ඒ තමයි ති උස්සස්මම මාරුව. මේ දැන් හොඳට පේනවලු මේ මාරු කරපෙන්නම ආය කතාත් බඳිනවා. ඒ කියන්නේ මේක වෙන මොකක්වත් ඕන කරන්නේ මාරුව විතරයි ඕන කරන්නේ. මේ තමයි සංසාරේ. සංසාරේ යන තාකල් මේ තට්ටු මාරුව තමයි තියෙන්නේ. මේ නිසා සරුවචනහන්ස මේ සංඥාව හඳුනා ගන්න කැමැති නම් නැත්නම් සංඥාව හරහා මේ කියන විදිහේ ඉසුඹුලන්න තරම්වත් ඉස්පාසුවක් නැතුව මේ පෙරලිය නතර කරලා පුංචි විවේකයක් පුංචි විස්රාමයක් පුංචි හුදේකලාවක් ලබා දීම සඳහා ප්‍රයෝගශීලීව කියන එකක් කරගන්න මොකක් හරි කාර්මණක් කරන්න ඒක දිහාම netතර දීලා බලන්න. ඒක දිහාම ගෞරවයෙන් සාදරයෙන් යොදලා බලන්න බලනකොට මේ විපරිණාමය දක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විපරිණාමය දකින්න නැතුව නම් නෙවෙයි. හැම කෙනාම දකිනවා. නමුත් මේකයි මේ බුදුහාමුදුර පෙන්වන්න හදන දේ බව දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියනවා ආනාපාන දිහා බලන හිටියා ඒක නොපෙනී ගියා. ඒ නිසා මම නිින්දට වැටුණා. එහෙම නැත්නම් නැගිටලා ගියා. නැත්නම් හයියෙන් හුස්ම ගත්තා. එහෙම නැත්නම් මං යන පාර හරිද කියලා සැක. নানা ප්‍රකාර විදියට ඒ පෙන්වන්න හදන යථාර්ථය, ඇති හැටිය, විවේකය, විස්රාමයේ දකින්නකොට අපි තර්කහිත නීරස කරනවා. අපි තර්කහිත කියනවා මොකද්දෝ පැටලිලයි කියලා. ඉතින් සැක ගෙනල්ලා දාලා ඉතින් අපි අර නෑ ලෞකික ඥාන පාවිච්චි කරන්න කරන්න කරන්න භාවනා විශ්ේ කම්මැලි වෙන්න පටන් ගන්නවා. නමුත් මේ සංඥාව අතින් බුදුහාමුදුරුවෝ පෙන්නන දන මේක තමයි. ඒක නිසා පටන් ගන්නකොට තිබුණ මේ සාදර බව, විචිත්‍රත්වය, එකම දිහා බලනකොට එන්නේ එන්න බොඳ වෙන බව ඒක බලනාසුලුව. ඒකට එල්ල කරනාසුලුව භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාවචර නිදිමත නොයනව නෙවෙයි. ඒකාකාරීකම නොයනව නෙවෙයි නතර ලෑස්ති වෙලා යන ගතිය නිසා අරමුණු සමරස වීගෙන එනකොට දැනගන්නවා භාවනාව හරියන බව. අරමුණත් එක්ක සමීප වෙන බව සතිය අඛණ්ඩ බව සත් සමාධිය තියෙන බව ඒ වගේම වෙනදා නොදැක්ක පැත්තක් දැන් දකින්න බව. ඉතින් මේක තමයි තීර්ණාත්මක අවස්ථාව. මේක රූප දිගේ විස්තර කරන්නත් පුළුවන්. මේක වේදනා දිගේ විස්තර කරන්නත් පුළුවන්. සංඥා දිගේ විස්තර කරන්නත් පුළුවන්. සංඥා විදි වෙන්නේ ආස්වාසේ අඳුනා ගැනීම සඳහා තිබ්බ සලකුණු ප්‍රස්වාසයෙන් වෙන්කොට ගැනීම සඳහා තිබුණු සලකුණු බොඳ වෙන්න පටන් ගන්න එක තමයි සංඥා පැත්තෙන් පේන වැඩි. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වශයෙන් තිබුණු ඒ අත්‍යන්ත ලක්ෂණ ආවේනික ලක්ෂණ බොඳ වෙලා ආස්වාස ප්‍රස්වාස දෙක අතර සමාන ගති පේන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝග ජීවිතයේ සංඥා වඳුර ගන්නකොට ඉතාල වැදගත් සම්දිස්ථානය. මේකෙදී නොසැලී කුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ චපල නොවි නොසැලී මේක දිගේම තවදුරටත් සතිය පවත්නවා සමාධිය පවත්නවා කියන එක නිකන් කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඒක පහු කෙරුවයි කියලා හිතමු. පහු කරුවට පස්සේ අන්තිමට ආස්වාස් ප්‍රස්වාස දෙක සම වෙනා වගේ විතරක් නෙවෙයි දෙකම නැති වෙන ගානට හඳුනා ගන්න බැරි හාංකාවිෂයක් නැත්තන්ට යනකම් සංඥාව බොඳ වෙලා යන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා තිබුණේ ඒකාකාරී වෙන එක. නීරස ගතිය, කම්මැලි ගතිය දැන් අල්ලන්න බැරි තැනට යනවා. හඳුනා ගන්න ලකුණක් තියාගන්න බැරි තැනට යනවා. අන්න ඔතෙන්ද යනකොට සංඥාව පිළිබඳ තීරණාත්මක යෝග ජීවිතයේ සංසාරේ එහෙම නැත්නම් භාවනා ජීවිතේ තීරණාත්මක තැනකට එනවා යෝගාවචරයට මේ ආස්වාස් ප්‍රසවාසය දිගේ ආවේ හැබැයි සතිය නම් තියෙනවා. සමාධියක් තියෙනවා. අතරමැදදී හැල හැප්පිලිත් නැහැ. හැබැයි මේ බලාගෙන යන දීපු අත්වල එහෙම නැත්නම් ඒ සලකුණ නැති වෙලා යෝගාවචරය මෙතෙක්ල් තමන්ගේ මනසේ විස්තර වෙච්චි නැති විවෘත වෙච්චි නැති පදාසයකට බැස ගැනීමක් සිදු වෙනවා. ඉතින් එතෙන්දී යෝගාවචරය ගොඩක්ම අසරණ වෙන්නේ එහෙම නැත්නම් කලකොල වෙන්නේ මේ වෙන తত্ত্বය කියාගන්න වචන නැති හින්දා. දැන් තමන් ඉන්නේ කොතනද කියලා, උනේ මොකද්ද කියලා ගුරුවරයාට කියන්න තේරෙන්නේ නැහැ. ඒකෙන් භාවනා නොකරන කෙනෙකුට කියන්න ගියොත් අනිවාර්යයෙන් මේ මනස අල්ලන්නේ කියලා හිරේ දා මේ පිසංකොටුක දානවා. මේ ඔළුව නරක් වෙලයි කියලා. ඒ තියා යෝගාවචරය වුණත් හිතන්න ඉඩ දෙනවා මට පිස්සු කියලා. මොකද උනේ කියලා. ඒ මොකද අර ඉස්සලා හොඳට ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කර ගන්න හඳුනා ගන්න තිබ්බ ඒ සලකුණු ක්‍රමයෙන් ඉස්සලා ප්‍රසවාසයත් එක්ක සම වෙලා ඊට පස්සේ තවදුරටත් සංසිඳනකොට නොවැටහෙන තැනකට යනවා. නමුත් මේ තැනේදී මේ සතියේ තියෙන සුවිශේෂී ආධාරක ගතිය පති අත්තලක් වෙන ගතිය, හැරමිටියක් වෙන ගතිය යෝගාචර විශාල ස්පාසුවක්. ඒ මොකද ඒ සතිය පිහිටවන්න උදව් වෙච්ච අරමුණ සම වේලා නොදෙනී ගියාට යෝගාචර දිගටම සති මාත්‍රාව සති ධාරාව අඛණ්ඩ භාවය කියන එක ගැන සැලකිල්ලෙන් ආවනම් මෙතෙන් ආවේ කලකොල භාවයක නෙමෙයි සතිය හරහා කියලා ඒකේ පිළිසරණ තියෙනවා. ඒ වගේම සමාධිය පැත්තෙන් බැලුවත් ඒක කැඩිලත් නැහැ. හැබැයි ඒක වෙන්නේ ලෑස්ති වෙලා ගිය තොරතුරු සහිත යෝගාවචරයකට නැති කෙනෙකුට මෙතන ගියාට පස්සේ নানা ප්‍රකාර ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක නිසා එතන ගියාට පස්සේ ඒ තියෙන සංඥාව, ඒ තියෙන හඳුනා ගැනීමේ ක්‍රමය <clears throat> සාමාන්‍ය ලෝකයේ තියෙන තර්ක සංඥාවත් මේ කොටිම කියනවනම් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා තිබිච්ච මේ රූපවල තියෙන කහ පාට නිල් පාට දිග කෙටි බව නෙවෙයි. සද්දවල තියෙන ගතියකුමුත් නෙමෙයි. ගන්ධෙමුත් නෙමෙයි, රසෙමුත් නෙමෙයි, පහසෙමුත් නෙමෙයි. මේ ඔක්කොගෙම සමස්තයක් එතන තියෙනවා. රූපයක් කියන්නත් බෑ, ඒක සද්දයක් කියන්නත් බෑ, ඒක ගඳක් කියන්නත් බෑ, රසක් කියන්නත් බෑ, පහසක් කියන්නත් බෑ. හුදු මනෝ විකාරයකුත් නෙමෙයි. මොකද සත්‍ය සමාධියක් තියෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය සංඥාවක් නෙමෙයි. ඒ වගේම යෝගාචර හොඳට මේක සැලකිල්ලෙන් ගියොත් අතරමැද සතිය කඩා ගන්න නැතුව තමයි විසඥ වෙලා හෝ සිහි නැති වෙලා හෝ නින්දට නැති ගිහිල්ලා නැති බවක් දන්න. මේක මේ නින්ද නිසා වෙන එකක් හෝ විසඥ වීමක් හෝ සිහි නැති වීමකුත් නෙමෙයි. ඒ වගේම <clears throat> අෂ්ට සමාපත්තිය වල තියෙන නේව සංඥානා සංඥායතන ආකින් සංඥායතන කියන දේවල් තමයි පුරුදු කරලා නැත්නම් තමයි දන්නවා එහෙම එක්කුත් නෙමෙයි කියලා. හැබැයි මේ මොකද්ද සංඥාවක් නැත්තේත් නැහැ. නමුත් මේ සංඥාව මොනම තාලකින්වත් තව කෙනෙක් එක්ක sannivedana කරන්න බෑ. මෙන්න මේ එලිපත්තට එනකොට තමයි ඔය සංඥා ස්කන්ධය පිළිබඳව යෝගාවචරය ඊ타ත්ම කාය ජීවිත নিরপেক্ষ මේ ශ්‍රද්ධාව කියන කඳුර ගන්න. මෙතෙන් දෙන ගන්න තිබුණේ ශ්‍රද්ධාව බුදුන් ගැන ධර්මයේ ගැන සංඝයා ගැන සීලය ගැන දැන් මොකක්වත් නැහැ දැන් මෙතන ශ්‍රද්ධාවක් අදහන සුළු ගතියක් තියෙනවා නම් මෙතෙන් දෙන ආපු සතිය කැඩිලා නැහැ සමාධිය කැඩිලා නැහැ කියන ශ්‍රද්ධාව විතරයි තියෙන එක තන්නේ ක්‍රම තමන්ගේ එකක් බුදුන්ගේ ණයට ගත් එක්කුත් නෙවෙයි ධර්මයේ විසින් අපට දීපු එක්කුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි ධර්මේ නම් තමයි සංඝයාගෙන් නෙවෙයි වෙන එකකින් නෙවෙයි ඒ වගේම තමන්ට මේ වෙලාවේදී නොසලී නොවැටි හිත වට ගන්න නැතුව ඉන්න ඕන කරන වීරිය මෙතෙන්ට එනකන් ගෙන අප වීර්ය නෙවෙයි. ඒක පන්නරයක් ලබන්න වෙනවා. ඒක අලුත් ක්‍රමයකට වරණ ගන්න වෙනවා. මෙතනදී කරන්න මොකද්ද කියන්නේ? මෙතෙන්ට එනකන් මේ සියුම් කර ගන්නකන් මෙනෙහි කරමින් එල්ල කරමින් අරමුණට මිහිදුවන හිතක් ඕනේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ එහෙම වීර්ය නොයෙදීම තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. මෙතෙන් එනකන් ආයෝජනයක් තිබුණා. මෙතනින් පස්සේ ආයෝජනය කළොත් පටලැවෙනවා. නොකර සිටීමයි ඕන කරන්නේ. නැත්නම් මේ ලැබිච්ච දේ බිම නොදා සිටීමයි අවශ්‍ය කරන්නේ. අර ඉස්සර වගේ කරට ගන්න ගත්ත වීරියක් අවශ්‍ය නැහැ මෙතන. ඒ නිසා මෙතෙන් එනකන් තිබුණ වීරියට කියනවා ආරම්භ භාතෝ කියලා. දැන් කියනවා පග්ගහිත විරිය කියලා. ගත්ත දේ අතනාරින වීරියක්. හැබැයි ඒක දැඩි කරලා මිරි කළා දාඩිය දාගෙන දත්මිටි හපාගෙන උඩු තල්ලයට දිවෙන් තද කරගෙන ගන්න එකක් නෙවෙයි. ඒ නිසා මෙතෙන් එනකොට යෝගාචරම අමතර තල තුනකමකට එන්න වෙනවා. හරියට හොඳට බයිසිකල් එක පැදලා සම්බරක වාවේ අරගෙන දැන් යෝගාචරයා යෝගාචරනේ බයිසිකල් කාර්යයා තනි අතක් අතහැරලා බදින්න පුළුවන් දැන් යාට. ඉස්සනම් අත් දෙකෙන්ම අල්ලගත් හැන්ඩල් එකටත් දෙඩිය දඬු කරලා යල්ලාගෙන යන්නේ. නමුත් දැන් තනි අතින් අතහැරලා යන්න පුළුවන්. වරින් වර වරින් වර අත් දෙක මත ඇල්ල වුණත් පදින්න පුළුවන් තරමට යනකොට බයිසිකල් පැදිලා බුදුමාකාර විනෝදාංශයක් වෙනවා. අර මුල් කාලේ සම්බර්තාවේ ගන්න අවස්ථාවේ වගේ නෙවෙයි. දඬු ගති නෑ. කය බොහෝමත්ම කර්මන්නේ වෙනවා, සුනම්ම්‍ය වෙනවා. එහෙම දැන් කඩුවක් සටන් කරන්න හදන එකනා ඒ කඩුව මුලදී අමෝරා ගන්න ඕනේ. දැඩි කරලා මිරිකලා අල්ලන්න ඕනේ. හොඳට කඩු සටන යනකොට අත සුකනම්ය වෙන්න ඕන. දැඩි කරලා අල්ලන්නත් ඕනේ. හැබැයි එනේන සැලට හරවන්න පුළුවන් විදිහට අතේ සුකනම්යතාවය ඕනේ. ඒ සුකනම්යතාවය ආවට පස්සේ තමයි යා නියම කඩු සටන්කාරයෙක් වෙන්නේ. එහෙම නැත්නම් දලිපියකින් දලිපියක් මදිනකොට ඒ පටිය අතුල්ලනකොට අමෝර ගන්න බෑ දලිපියේ. අමර ගත්තොත් එහෙම දැලිපිහෙන් හැම පටිය කැපෙනවා. ඒක බොහොම ලස්සනට ඉහළට ඇදලා ආයෙත් අත නමලා මෙහාට කරලා එහාට කරලා ගෙනියනකොට බුදුම කලාවක් එතන එනවා. ඒ වගේ තමයි භාවනාවේ නියම ඒ බැසගන්ම සංඥාතින් බලනකොට ඒ අස්වාස්පසාසියත් ගෙවිලා සංසිඳුණාට පස්සේ කියා ගන්න පුළුවන් සංඥාවක් නෙවෙයි. එතන වීරියේදී වටනැගීමක් වෙනවා. සතියත් අර හොඳ සුපතිත්‍ය සතියක් ඕනේ. ඒතර සමාධියක් තියෙනවා Tamanට. ඒ සමාධිය අසරණ සමාධියක්. ඒකට සමහරලාට උත්කෘෂ්ඨ මට්ටමින් නම් කියනවා අනිමිත්ත සමාධිය කියලා. නිමිත්තක් නැහැ. මම මේ ආස්වාසි දන්නෙත් නැහැ, ප්‍රසවාසි දන්නෙත් නැහැ. නිමිත්තක් නැති වුණාට සමාධි බොහොම ලස්සනට අවලම්බණය වෙලා තියෙනවා නිකන් අවකාශයේ ආකාශයේ හිටියා වගේ. ඉතින් අර සමන්ත සමාධිය පමණක් දන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම නිමිත්තත් එක්ක ගනුදිනවත් නිසා මෙතෙන්දි සාධාරණ සැකයක් වෙනවා මෙහෙම සමාධියක් තියෙන්න පුළුවන්ද කියලා. නමුත් සංඥාව දිගේ යනකොට එක තැනකට එනවා නිකන් පේන්නේ මනෝලෝකයක් විතරයි. රූපාකාරය දකින්න බෑ. ඊයේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ විදිහට සමාජයකට ආපුවාම ඒකට රූපේ වෙන්නේ මොකද්ද? රූපය විභූත වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. භූත කියලා කියන්නේ ස්වභාවය පෙන්නනවා. භූත තමයි හොල්මන් කියන්නේ. හොල්මන් කියන්නේ තියෙන බවට මොනවද ලකුණු පෙන්නනවා. හැල හොල්මනක්වත් නැහැ කියලා කියන්නේ තියෙනවා. හැබැයි තියෙන බවට ලකුණු නැහැ. ඒකට කියනවා හොල්මන් වෙනකොට කියනවා භූත වෙනවයි කියලා. භූත භාවයටපත් වෙනවා. විභූත වෙනවයි කියලා කියන්නේ තිබුණට නොතිබුණාසේ. ඒ වගේ මේ වෙලාවට රූප තිබුණට ඉන්න බවට කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ. නමුත් ඒක බාධාවක් කරගන්නේ සතියේ. ඒක බාධාවක් කරගන්නේ සමාධිය. ඒ වගේම ප්‍රඥාවක් එනවා. මෙතනදී ප්‍රඥාව කියලා කියන්නේ මෝඩකම් නොකර සිටීම පමණයි මෙතනදී. කරන්න තියෙන මෝඩකම් ටික තමයි මේක සැක කරන එක. කරගන්න තියෙන මෝඩකම් තමයි මේක හයියෙන් හුස්ම ගන්න එක මෙතනදී. හුස්ම නැති වෙච්ච හුස්ම ගන්න. එහෙම නැත්නම් නින්දට වැටෙන එක. එහෙම නැත්තම් නැගිටලා යන එක. ඊවසේටම අර ලස්සන්ට ගලන පෑදිදිය බොර කරගැනීමක් වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගැනීමක්. මෙතෙන්දී යමක් නොකර සිටීමේ ප්‍රඥාවක් එනවනම් මම යට පැත්තකට වෙන්න ඇරලා මාන්නයට පැත්තකට වෙන්න ඇරලා තණ්හාවට පැත්තකට වෙන්න ඇරලා මේ තියෙන පිරිසුදුකම දෙලඹ පැත්තකට වෙන් කියන්න නම් ලැහැස්ති වෙලා යන ප්‍රඥාවක් ඕනේකෙදී මෝඩකම් නොකර සිටීම අවිද්‍යාවට, ගොඩ පෙරක දෝරකම් වලට, චින්තාමේ ඥානවලට, සුතමේ ඥානවලට මොනකටවත් ඉඩ නොතබා. එනකොට ඒක දැනගෙන මේක මෙහෙමම යන්න දෙන ප්‍රඥාව. මුගාත්‍ර ඉස්ලාම දාඩ තමන් වශයෙන් අත්දකිනවා. ඉතින් මේක මේ උත්කෘෂ්ඨ මට්ටමේ මන් නෙවෙයි මේ ලාවට පටන් ගන්න වෙලාව. ඒක සම්බන්ධව කලහ විවාද සූත්‍රයේදී බුදුජානනාථ ගහන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ කොතනද මේ රූපේ විභූත වෙන්නේ කියලා. මේ වේදනාව නොදැනෙන්නේ කියලා. කිස්මින් විභූතේ විභූති රූපං කුමක විදිය සංසිද්ධියාවකදී අපිට මේ රූප ලෝකෙන් මදකට විවේක වෙන්න පුළුවන්. විස්්‍රාම ගන්න පුළුවන් කියන්නේ. හුදකලා වෙන්න පුළුවන්. කොයි වෙලාවකද අපට මේ විඳීම් වලින් පරිබාහිර වෙන්න පුළුවන් කියලා. එතකොට සරුවචනංශ කියනවා නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥා සංඥානි දහනානි පపంచ සංකා කියලා මේ කියන தত্ত্বය බුදුහාමුදුරෝ නිර්වචනය කරන සංඥාව හරහා උඹ යම් කිසි තැනකට එයි භාවනාදී න සංඥ සංඥ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය තර්ක මනසින් එන සංඥා උඹට නෑ මේ වෙලාවේ. එන ඇහැට රූපත් නෑ, කනට හද්දත් නෑ, ගඳට නායට ගඳකුත් නෑ, දිවට රසකුත් නෑ, කයට පහසකුත් නෑ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් විවේක වෙනවා. ඇහ කන දිව නාසය කයෙන් විවේක වෙනවා. විස්රාම වෙනවා. පොඩ්ඩක් හුදේකලා වෙනවා. නසඤ්ඤසයි. නොපි විසඤ්ඤි. උඹට හොඳට එතෙන් යනකන් සතියෙන් ගියොත් අප්‍රමාදීව ගියොත් මේ විසඤ්ඤ වෙලා නැති බව. එහෙම නැත්නම් හී නැති වෙලා නැති බව. නැත්නම් නිින්ද කියලා නැති බවත් හොඳටම සාහිත කරන්න පුළුවන්. නොපි ආසඤ්ඤි. අසඤ්ඤ සත්‍ය හෝ නාසනේව සංඥානා සංඥා හෝ අකින්චඤ්ඤාතන නෙවෙන බව තේරෙයි. මොකද ඒකට යන වෙන පාරකනේ යන්න තියෙන්නේ. ඒක සමත පාරණ මේක තන්නේ කර විපස්සනා පාරක්. න විසඤ්ඤී න විභූත සංඤී සංඥාව සම්පූර්ණයෙන්ම නැති වෙලත් නැහැ. මොකද්දෝ සංඥාවක් තියෙනවා. අන්න එතෙන්ද යනකොට රූපය විභූත වෙනවා. රූපේට ප්‍රකාශ වෙන්න බැරි වෙනවා. රූපේට හොල්මන් කරන්න බැරි වෙනවා. එවං සමේතස විභූතිරෝ මෙන්න මේ தত্ত্বය වශී කරගත්තොත් මේ தত্ত্বයට මේ தত্ত্বය තමයි හැබෑ නිවහන කරගත්තොත් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කිසිම රූපයේ හැලකුළුමක් නැති කිසිම විඳ නොන හැලකුළුමක් නැති කවදාකවත් විඳමු නැති සංඥාවකට වෙලා විස්රාම වෙන්න පුළුවන් විවේක වෙන්න පුළුවන් හුදකලා වෙන්න පුළුවන් නමුත් මේ විදිහට බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා ශ්‍රාවිකාවක් වෙලා උපදේශ ලැබලා දහස්වර වරද්දාගෙන හෝ මෙතෙන්ද ගිහිල්ලා මේ සංඥාවේ සම්දිස්ථානය තේරුම් නොගත්තොත් මේක පේන්නේ කොටු වෙච්ච, තනි වෙච්ච, පාළු වෙච්ච එහෙම නැත්නම් කොන් වෙච්ච, බය එළවන, සැක එළවන භයානක ගුහාවකට හිර වුණා වගේ, ගුබ්බෑමක හිර වුණා වගේ තමයි පේන්නේ. ඔන්න ওই ටිකට තමයි කෙලස් කියන්නේ. මෙච්චර මේ පිරිසුදු තත්වයකට ගිහිල්ලත් ඒකට වෙන බයට ඒ නීරසකමට ඒ කම්මැලිකමට ඒ හිර වුණා කොටු වුණා තද වුණා වගේ කියන ගතියට තමයි කෙලස් කියන්නේ. ඉතින් අපි ඒ කෙලෙස් වලින් විස්්‍රාම ගන්න කැමැති නම් අපි එකක් එතෙන් යන්න හරින්න ඕනේ හිතට. දෙක ගියාට පස්සේ මේ තර්ක මනස ඒක ප්‍රතික්ෂේප කරන ගතිය, ඒකේ තියෙන කඩප්පුලි ගතිය, නොකෑමනා දහපතුරා පට්ටපන්තුරු ගතිය දැක ගන්න ඕනේ. ගිහිල්ලත් ඒක හඳුනාගන්න නැතුව ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රෙක් වශයෙන් පෙනීදලා කියනවා මෙතන ගිය කෙනාට විතරයි බුදුහාමුදුරු උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඔතෙන් ගියාට පස්සේ ඔබ කාය ජීවිත নিরপেক্ষව ඔන්න ඒවං සමේතස විභූති රූපං මෙන්න මේ தത്വයට හිත හුරු කරපන්. හිත හුරු කරනකොට උත්කෘෂ්ඨ මට්ටමේ නෙමෙයි සංඥාවෙන් හරහා ඒ තැනට ඇවිල්ලා එතන Tamanට Tamanගේ මනසට මානවයට ඉන්න පුළුවන් සමතුලිත වේදිකාවක් තියෙන බව පණිනියතාවට දැක්ගනි. ඔන්න ඔක දැකපු දවස වෙනකොට ඒ පුද්ගලයා ඒකේ පట్టල වුණා නම් තහවුරු වුණා නම් එයා කායනුපස්සනාවේ කියලා පැමිණිච්ච කෙනෙක් වෙනවා. ඒ වගේම අර සුසීම සූත්‍ර වගේ තැන්වල කියනවා ධම්මටිඨිය ලැබනවා කියලා. ධර්මයේ පිහිට ආධාරය ලැබනවා කියලා. ධර්මයේ බැස ගැනීමක් වෙනවායි කියලා. මේ தত্ত্বය හරියට බුද්ධ විදින් නැතුව එනතම් මේ தത്വෙට ගිහිල්ලා ඒක මධ්‍යස්ථ වශයෙන් අඳුනා ගන්න නැති කෙනා කොච්චර මූල ධර්ම තිබුණ ධර්ම තිබුණත් කොච්චර දක්ෂ ගුරුවරෙක් ගාවේ හිටියත් කොච්චර භාවනාවට කැමති වුණත් කොච්චර පෙන දාන ආදී කුසල් කරලා තිබුණත් ඉතින් සොරි කියලා තමයි කියන්නේ වෙන කියන්න දෙයක් නැහැ. ඒ නිසා ලක්ෂ වාරයක් කරලා හෝ මෙතෙන් ගිහිල්ලා දැනගන්න වෙනවා ඔය කියන නසඤ්ඤ සංජීනෝපි විසඤ්ඤීන විසඤ්ඤ සංජීනෝ නවිභූත සංජී කියන උත්කෘෂ්ඨ මට්ටමට යන්න මේ ආනාපානයේ ගෙවි යනකොට දෙන මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කඩයින් පරීක්ෂණයේදී විශාල තරඟකාරී විභාගයක් තියෙනවා. ඒ තරමටම අපි සංඥාට ගැති වෙලා ඉන්නේ. ඒ තරමටම ඇහැකන දිවනාසය කය කියන වෙන්න බෑ. අපි මෙතෙක්කල් සංසාරේ ආවේ අපි පස් දෙනාගෙන් කවුරු හරි දෙන සංඥාවක. මෙතන දැන් කොහොමකක්වත් නැහැ. එහෙම මේක වෙන්න දෙන්න බෑ කියලා ඒගොල්ල පුදුමාකාර සටන් උපක්‍රම, ෂටක්‍රම, මායාවී ක්‍රම කරනවා. එනිසා මෙතෙන්ද විවේක වෙනකොට අර ඊයේ ප්‍රශ්නයක් අහුවා වගේ හරියට දැනගෙන ගිහිල්ලා මේක අදාහ ගත්තොත් යෝගාවචරයට මේක අරසා කරන මේක තමංගේ හැබෑනි වහන බවට වේදිකාව බාටපත් කරගත හැකි. නැති වුණොත් එළියාවට හරි කමන්නේ බය තියෙනවනම් සැක තියෙනවනම් අසමතුලිත තත්ත්ව තියෙනවනම් පුදුමාකාර රූප පේන්න පටන් ගන්නවා. ඒක ඔය මේ ඇත්තටම තේරවාදී මේ වංගාවක් විස්තර වෙලා නැහැ. නැත්නම් විස්තර වෙච්ච කොටස අපෙන් ගිලිහිලා තියෙනවා. නමුත් මේ මහායාන පොත්වල නැත්නම් ඒවා උපමා කතාවෙන් කියනවා මේ ඇහැ සංසාරේ පුරාවට රූප දැකීමේ අයිතිවාසිකමෙන් ගිහිල්ලා මේ පෘථග්ජනයාගේ වැඩේම ඇහැට විවිධ රූප පෙන්වන එක. ඉතින් ඒ මිනිස්සයා දැන් භාවනා කරලා බලපං කියලා දින ආනාපානෙ හෝ පිම්බීම හැකිනවත් නැති වුණාට පස්සේ ඒ මිනිස්සයාගේ පෞද්ගලික න්‍යාය පත්‍රේ මොක වුණත් චක්කායතනේ වහලා නැති නිසා පිටින් රූප පේන්නේ නැත්තම් එයා රූප හදාන බලනවා. වෙනසකට තියෙන්නේ ඒ හදාගෙන බලන රූප පිටින් පේන රූප වලටත් වැඩිය තාත්විකයි. ඒකට බොහොමත්ම සජීවී. ඉතින් මෙයා හීන විස්තර කරන්න හදනවා දැන්. මට මේ පෙනුනේ මගේ නෑදෑයෙක් ළඩ වෙලා ඉන්නවා ඒ පණිවිඩය තමයි මේ ආවේ. ඒ නැත්නම් මගේ අප්පච්චිගේ අප්පච්චි නැති වුණා දිව්‍ය ලෝකේ ඉන්නේ එයා තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. එහෙම නැත්නම් මම මේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ මේ ආවයි කියලා අරකට සම්පූර්ණ පණපෝනවා. පණපෝල කෝවිල් හදපු කට්ටිය මම දැකලා තියෙනවා. කෝවිල් හදලා පේන කියනවා. යෝගයෙන් සද්ද ඇහෙනවා. ඒක දේව භාෂාවෙන් කතා කරන්නේ. එනත උර්දු භාෂාවෙන්, මලයාලු, කට්ටු භාෂාවල් වලින් ඉතින් කතා කරන්න පටන් ගන්නවා. කතා කරලා බැලුවාට මොකද හරියටම කියනවා. කියනවා තා පොඩ්ඩකින් අසවලාවිලා දොරට තට්ටු කරයි. එහා අහවල් තැන ඉඳලා ආවේ. <clears throat> බලන්න කෙනෙකුට ඇත්ත තමයි. ඒ වගේම ගඳ සුවඳ තේරෙන්න පටන් ගන්නවා. ඒක බොහොම කලාතුරකින් වෙන්නේ. නොතේරෙනවවත් නෙවෙයි. <clears throat> සමහරුන්ට ඔය පෙරේත ගඳ එනවා. සමහරට මානෙල් මල් සුවඳ එනවා. එහෙනම් සමම්පිච්ච මල් සුවඳ එනවා. ඉතින් භාවනා කරලා මෙතෙන් එහාට යන්නම බෑ. ඒ මොකද ඒ ගඳ අනිවාර්ය බෙදෙන් තියෙනවා. එහෙම නැත්නම් දිවට රස જાතියනවා. නැත්නම් කයට විවිධ පහස. තොටිල්ලක තියලා කොපද්දනවා එහෙම නැත්නම් සුලිසුනකට අහුවෙලා වගේ කරකවනවා එහෙම නැත්නම් ගිනි තියනවා එහෙම නැත්නම් දියසුලියකට අහුවෙලා යනවා নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම සංඥා ස්වරූපයෙන් පෙන්වන්නේ. යෝගාවචරයක සත්‍ය වශයෙන් ගන්නවා. ඒක මේ සංඥාවක ඉංගියක් හෝ සලකුණක් විශේෂ නෙවෙයි ගන්නෙ. එතන මේ වෙලාවේ හැටියට මේ එක එක ඉන්ද්‍රයන් තම තමන්ගේ අයිතිවාසිකම් තදා සටන් කරනවා. මොකද මෙතෙක් කල් කිරුවේ ඒවට පොහොර දෙන එකනේ. දැන් මේක මේ බුද්ධ මන්ත්‍රේ නිසා අපි සංඥා කපහැරලා සංඥාවගේ විවේකය සංඥාගේ විස්රාමය සංඥාවලින් හුද්දේ කලාව මේ බද්දේ කරත්‍රයක් වශයෙන් අපි පුරුදු කරනවා. පුරුදු කරනට අරවයි නිකම්ම යන්නේ නැහැ. ඒ වගේම හැම කෙනාටම හැම එකම එන්නේත් නැහැ. එක එකනාට එක එක එක එක සෙල්ලම් එන්න පටන් ගන්නවා. මේක ආනාපාන සති සූත්‍රයේ සරුවචනාංශයේ පෙන්වන්නේ ඒ කායනුපසනාව සම්බන්ධ කරලා ආනාපානේ පියවර හතරක් පෙන්නනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති ඊට පස්සේ රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති මම මේ කිටිය මතක් කරන්නේ ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී අසසි සාමීති සික්කති පස්සේ පස්සම්බයං කාය සංකාරං අසසි සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං කියන ආනාපානේ සංසිද්ධියුමි සංසිද්ධියුමි හික්මෙනවා. එතකොට යෝගාවචරයට වේදනා හා සම්බන්ධ ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා නිරාමිෂ ප්‍රීතිය, නිරාමිෂ සුඛය හොඳට පේන්න පටන් ගන්නවා. මේක අපි ඊයේ කරපු දේශනාවට සම්බන්ධ වෙන්නේ මේක කොච්චරක් මේ වෙලාවේදී නිරාමිෂ ප්‍රීතිය සුඛේ එනවද කියනවනම් අනිවාර්යයෙන් මේ යෝගාවචරය තමන් එක්කෝ ධ්‍යානයක් ලැබුවයි කියලා එහෙම නැත්නම් රහත් උනායි කියලා ඕන තරම් පැටලෙන්න ඉඩ තියෙනවා ඒ තරමටම අපි අතිශෝක්තියට බරයි. අපි ඒ තරම්ම තමන් උසස් කළ සලකන්න කැමතියි. හැබැයි ඉතින් අටුවාචාර්යන් වහන්සේ ඒක පෙන්නලා දෙනවා. මේක කවදාකවත් කම්මැලියෙකුට හෝ අදක්ෂ යෝගාවචරයකට වෙන්නේ වෙන්නේ ඊ타ත්ම දක්ෂ උනන්දු යෝගාවචරයකට. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ සෝවාන් වුණා කියලා හෝ එහෙම නැත්නම් සෝවාන් වුණා කියලා ගන්නේ නැතුළු. එයා කෙලිම රහත් වුණා කියලාමලු ගන්නේ. ධානවලත් උසස්ම ධාන බාර ගන්නවා. කිසි නිතරකින් හම්බෙන එකනේ. දින දෙයියෝ ගැට දාගෙන දෙනවා වගේ ඉතින් බාර අරගෙන බාරගත්තට පස්සේ මේ මිනිස්සේ ආයේ සම්පූර්ණ මනෝලෝකයකට යන්න පටන් ගන්නවා. ඉතින් අවාසනාව තියෙන ඇත්තට මේ පැටලව ගන්න යෝගාවචරයට නෙමෙයි. මේ යෝගාවචරයට උල්පන්දම් දෙන ගුරුවරයාට. ඒගොල්ලොත් බාගෙට තම්බිච්ච allele නම් මේ බෙදෙන්නත් ඒකම තමයි වෙන්නේ. ඒ දෙක පැන්නයි කියලා හිතමු පීති සුඛ කියන වේදනාව පැනනට පස්සේ ඊගාව පියවර පෙන්වන්නේ මොකද්ද? චිත්ත සංකාර පරිසංවේදී අසසි සාමිති සික්කති. ඔය චිත්ත සංකාර කියන එක අපේ ත්‍රිපිටකය අනුව විසඳන්නේ සංඥා වේදනා පිළිබඳව කරන සකස් කිරීම. වේදනා පිළිබඳව තමයි සුඛය සහ ප්‍රීතිය වගේ දේවල් අල්ලාගෙන ওই নানা ආකාර විදිහ උපක්ලේශම වා ගන්නවා. සංඥා පිළිබඳවත් ඒ වාගෙම අර කියන විදිහට ඇහැට රූප වගේක් පේන්න පටන් ගන්නවා කනට ශබ්ද නාසයට දිවට කයට පේන්න පටන් ගන්නවා හැම කෙනාටම නෙවෙයි මේ හම්බුණාට පස්සේ මේ හැම එකක්ම අල්ලගෙන යෝගාවචරය ආස්මාලික හදනවා මේ ආස්මාලික හදනකොට ඒ වේදනා පිළිබඳ පටලවා ගැනීම වලදී තියෙන රූප ධාන සහ නිවන් ලැබුවයි කියලා. එහෙම නැත්නම් රහත් උනායි කියලා. සංඥා වශයෙන් එනකොට අභිඥා තමයි පටලවා ගන්න. එහාට දිබ්බ චක්කු ඥානෙ පහළ වුණා වාගේ, දිබ්බ සෝත ඥානෙ පහළ වුණා වාගේ, පරිචිත්ත විඥාන ඥානෙ පහළ වුණා වාගේ, ඒ වගේම අරුප ධානය පහළ වුණා වගේ පුදුම විදියට දෙයක් දිගේ කල්පනා කරන්න පටන් ගත්තොත් ඒක දිගේ ගැඹුරකට යන්න පුළුවන්. අතීතයට හිත යදුවනම් දිගටම කියලා පෙරවිසු ආත්ම දක්වා දකින්න සමහරට ඉස්සරහට එන මනුස්සයගේ දකින්න එහෙම ඉස්සරහා දකින්න එහෙම නැත්නම් අනුන් හිතන්නේ මොනවද කියලා දකින්න පුළුවන් වගේ පේනවා ඇත්තටම වෙනවත් වෙන්න පුළුවන් මොකද හිත උඟා පිරිසිදු නිසා නමුත් මෙවවා දිගේ යන්නකොටම වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ පයින් මේ වගේ තියෙන විචිත්‍රත්ව නිසා මේවට අහු වෙනවා ඒ නිසා මෙතනත් 10 පොලක් පෙන්ලා දීලා තියෙනවා පටලැවෙන්න පුළුවන් අවස්ථා. මේක හැබැයි මට අනුකම්පා කරන්න ඕනේ. මේක තේරවාදී නෙවෙයි තියෙන එක මහායානෙ සඳහන් කරලා තියෙනවා. පුළුවන් නම් අරගෙන කියවන්න සූරංගම සූත්‍රයේ අන්තිම කොටසේ තියෙනවා සංඥාව පැටලෙනකොට වෙන වෙන්න පුළුවන් අතුරු ආන්තරා ටික. හරීම විචිත්‍රයි. අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වල කෙලින පිස්සු ටික තේරම ලියවිලා තියෙනවා. ඒක හිතෙනවා ඒ නිසා ඒක මේ ආවට ගියාට ලියප එකක් නෙමෙයි මේක මොකද්ද අත්දැකීමක් සහිතව ලියලා තියෙන්නේ ප්‍රධාන දේවල් තමයි ඒකෙදි වෙලා තියෙන්නේ මේ අභිඥා කතාව දෙක තමයි මේ අනුන්ගේ හිත කියවන්න පුළුවන් ගතිය නිසා ඒ යෝගාචරයට අදිමානසික බලය වගේ කටයුතු කරනවා තුන්වෙනි එක sannivedana ශක්තියක් එනවා කවදාකවත් හිතපු නැති කියවපු නැති විෂයක් ඉතාමත්ම සවිස්තරව තව කාටට කියලා දෙන්න පුළුවන් ගතියක් එනවා ඒක ඒ යෝගාවචරයටත් අදාහ ගන්න බෑ. හැබැයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. එහෙම නැත්නම් අහසේ වලාකුළු මවන්න පුළුවන්. වරුසාවක් ගන්න පුළුවන්. අකුණු විදුලි කොටවන්න පුළුවන්. নানা ආකාර දේවල් වෙනවා. මම හිතන ওই සෙල්ලම තමයි දේවදත්තට උනේ කියලා. දේවදත්ත ඇත්තටම ගියේ සමත ක්‍රමයට. නමුත් මේ පටලවිල්ලත් ආවට පස්සේ ආ කොච්චර ඇඳද කියනවනම් මට බුදු වෙන්න පුළුවන්. මට සංඝයා පරිපාලනය ගන්න පුළුවන් කියන තරමටම මේ ප්‍රත්‍යක්ෂ ඥාන බුදු වෙන්න ඕනේ කියලා නැති වුණාට මේ සංඥාව පටලවා ගත්ත හැටි. ඊට පස්සේ අජාසත් රජුරෝ වගලා ගත්තා. ඊපස්සේ අජාසත් රජුරට කිව්වා මම දෙන්නම් ඔබට ඔපිනියන් එක. ඔබ රජවයන් තාත්තා මරලා. ඊට පස්සේ මට සපෝට් එක තිබ්බා මම බුදුහාර බුදුහාමුදුරුවෝ මරලා මම බුදු වෙනවා. ওই තමයි දෙන්නගේ තිබුණ ඇග්‍රීමන්ට් එක. ඒ නිසා මේ සංඥාව පටලවා ගත්තොත් ඕනම කෙනෙක් දේවදත්ත කෙනෙක් වෙනවා කියලා කිය හැකියි. ඒ නිසා එතෙන්දී හරි බයක් ඇති වෙනවා මේ මොනවද සංකාවක් ඇති වෙනවා. කොහොමද මේ මේ වගේ මේ හෙල හෙල් කුඹුරක එරෙන තැනක එරුම්කඩක නොඑරි යන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි වැදගත් වෙන්නේ අපි මේ භාවනා කරන්නේ නිවන සඳහා නම් එරෙන්නේ යන්නේ පටලවාගත්ත ලාභයක් සඳහා සත්කාරයක් සඳහා සම්මානයක් සඳහා සිලෝකයක් සඳහා අනුන් රැවටිල්ල සඳහා ලෙඩ රෝග සුව කිරීම සඳහා කියන පටු પરමාර්ථක යනවනම් මේක මඩ ගොහරුවක් තමයි. ඒක නිසා මෙතනදී ෂට මායා ගති, වංචනික ගති පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. නිතරම යෝගාවචරය නිහතමානී වෙන්න ඕනේ. නිතරම යෝගාවචරය අනික් අයත් එක්ක මේ පොළවේ ඉන්න ජීවිතයක් ගත කරන්න ඕනේ. අහස ගිහලා තටු ආවා වගේ අහස් මාලිග හදන ජීවිත ගත කරන්න යනවනම් එම්මතිම්ම දැනගන්න පුළුවන්. මෙයා මේ සංඥාවේ විවේකයක් ලබන එක නෙවෙයි කරන්නේ. විස්්‍රාම ලබන එක කරන්නේ නෙවෙයි කියන සංඥාව පටලවා ගන්න එක කියලා. ඒක බලනකොට මේ සාමාන්‍ය ලෝකයේ තියෙන මේ රූපයක් දැකලා ඒක තියෙනවා කියලා පේන්නේ තියෙන දේ තියෙන දේ මට පේනවා කියන සංඥාවනේ. ඒකෙන් ගිලීම නම් අපිට එච්චර ලොකු ලාසියක් තා ලාභදායක තත්ත්වයක් පේන එකක් නැහැ. මොකද භාවනා කරලා පටලවා ගන්නකොට නම් ඒකෙන් විස්රාමයේ ලැබෙන එක නම් අරිට වැඩි බොහොම උත්සන්න කාරණාවක්. ආසන්න කාරණාවක්. එතින්දි තියෙනවා මොන සංඥාව තිබ්බත් පටලවන එක තමයි කරන්නේ. හොඳම දේ තමයි සංඥා විවේකේ. සංඥාවෙන් ලැබෙන විස්රාමයේ. සංඥාවෙන් ලැබෙන හුදකලාව. එනිසා රූපයෙන් හුදකලා වුණත්, වේදනාවෙන් හුදකලා වුණත්, සංඥාවෙන් හුදකලා වුණත් විවිධ ක්‍රමවලට පෙන්ලා දෙන්න පුළුවන් වුණාට හැම දෙයකම තියෙන්නේ උත්තරීතර හුදකලාව තමයි. ඒ වාගේම තේරෙනවා ඒ වගේ අපි මේ න්‍යාය ධර්මයක් දිගේ මෙතෙන්ට ආවත් තර්ක දිගේ මෙතෙන්ට ආවත් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ දිගේ මෙතෙන්ට ආවත් මේ ගමනේ තියෙන ගැඹිරත්වය මේ ගමනේ තියෙන පටලැවෙන්න තියෙන ඉඩ ඒ පටලැවෙන්න තියෙන ඉඩ පොදුවේ කියනවා නම් එහෙම නැත්නම් පිඩු කරනවා නම් වෙන්න මොකක්වත්ම නෙවෙයි ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට තියෙන කෑදරකම එව නැත්තම් නිවන කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මේ නිවන පෙන්වන්න ඉස්සර වෙලා අපි කෑදරකම ටෙස්ට් කරලා බලනවා. අපි තියෙන ලාභයට සත්කාරයට සම්මානයට කරන ගති හැම එකක්ම පරීක්ෂා කරලා බලනවා. ඒ පරීක්ෂා කෙරුවේ නැත්තම් ලැබෙන දේ පරීක්ෂාවකින් තොරව ලැබෙන දේ ඔය කියන පරම සුන්දර නිවන වෙන්න බෑ. ඔය මොකක් හරි අතරමඟ වෙච්ච බාගට තැම්පිච්ච ආලයක් තමයි. ඒ ටික විස්තර කිරීම සඳහා අපේ ශාසනයේ මේ හිතක තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ලක්ෂණ කියලා පෙන්නනවා. බටහිර මානසික විද්‍යාවට තව කපක් යයි මේක තේරුම් ගන්න. බටහිර මානසික විද්‍යාවට කවදාකවත් බෑ නිරෝගී මනස කියන කාර්ත අර්ථකථනය දෙන්න. ඒ නිසා ඒගොල්ල ප්‍රශස්ත වශයෙන් අරගෙන තියෙන මේ ෂටගති මායාවී ගති සහ වංචනික ගති ඇති මනස තමයි මධ්‍යස්ත මනස වශයෙන් අරගෙන ඒ පිස්සෙක් තමයි තව පිස්සෙකුට උදව් කරන්න යන්න හදන්නේ. එනිසා බුදුරජාණන්සේගව සබ්බේ උසුතු ජන උම්මත්තක ඒ හැම කෙනාම වයර් මාරු කරගෙන ඉන්නේ. වයර් මාරු කරන කෙනේ තව කෙනෙකුට වයර් හදන්න යනවයි කියන්නේ අන්ධ પરම්පරාවක්. එනිසා බටහිර දැන් කෙස් පැලෙන තර්කයකටපත් වෙලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න මනස කියන්නේ මොකද්ද කියලා කියවෙන්න දෙන්නේ. බුදුජාන් වහන්සේ කියනවා ඒ නකුල පිටු සූත්‍රයේදී කයේ මන කයේ සෞඛ්‍ය තත්වයක ඕක වෙතත් කවුරු හරි කියනවනම් ඒක චිත්තක්ෂණයකට හරි මම නිරෝගී කියලා ඒ ඒ මනුස්සයාගේ මෝඩකම ඇර වෙන දෙයක් නැහැ කියලා. මේ සංසාරේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ කියලා කියනවා. නිරෝගීකම කායිකවත් ලබන. ඒක නිසා ඒ සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා. జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ. අනේ මේක මේ ලෝකේ යම් එකෙක් මැව්වා නම් අපි යම් උත්මේක් මැව්වා නම් කියමුකෝ එකෙක් කිව්වම තරහ යන්න තියෙන්නේ. යම් උත්මේක් මැව්වා නම් අනේ උන්දගේ නිර්මාණ කෞශල්‍ය රඟ. මෙච්චර පුළුල් වූ විශේෂ ලෝකයේ <clears throat> මෙයාකට එකෙක් මවන්න බැරිවනේ ස්වස්තතාවයේ සහිතව. ඔක්කොම ලෙඩු. ඒ නිසා Taman වගේ එකෙක් මැව්වයි කියන කතාවක් කියන එක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙන්න ඕන. මවාපු එක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. මොකද මවාපු හැම එකෙක්ම ලෙඩෙක්. මෙච්චර මිනිස්සු සත්තු මානෝට එකෙක් මවන්න එපා ඒ අඩු ගානේ. ඌ විදිහට මවපු එකගේ තාලෙට නෑ. එසා සංඥාට ගියාට පස්සේ තේරෙනවා අපිට මේ චිත්තෙන් ගොඩ එන්න බැරි නිසා මේ මේ ෂට ගතියෙන් මායාවී ගතියෙන් වංචනික ගතියෙන් ලාභ සත්කාරට තියෙන ආසාවෙන් ගොඩ එන්න බැරි නිසා අපි මේ බැරි කොටස සේරම අරගෙන සර්බලදාරි දෙවියෙක් කියලා හදලා උන්දට පටවනවා. ඒකල සෞර යාට සර්බලදාරිත්ව දීලා අපිට වෙන තීරුම පටලැවිලි එයාගේ සාපයක් එයාගේ ආශිර්වාදයක් කියලා පැත්තකට දානවා. ඒ නිසා වජිරාරාම හිටපු නාරද හාමුදුරුවෝ කියනවා ඒ දේව නිර්මාණවාදී අදහන අය ਸਰබලධාරි දෙවියන් වහන්සේ විසින් මේ සියලුම දෙනා මැව්වයි කිව්වට අපිට කියන්න තියෙන්නේ ඒ ਸਰබලධාරි දෙවියන් මවන ලද්දේ අපි කියලා. අපි මේ තර්ක తీරුකම්කට උත්තර දෙන්න බැරි නිසා අපි දෙවි කෙනෙක් මවලා යාගේ කුණ බාල්දියට දානවා තේරම. සංඥාවට ගියාට පස්සේ තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ sannivedanaya මොන වාගේ එකක්ද මේ කියලා දෙන්න හදන්නේ කියලා. මේකෙදී භයානකම අකුසල කර්මය කරන්නේ මේ ආගම විසින්. ආගම තමයි සීල දිනාට අඳගෙන උඹට අර සැප දෙන්නම් මේ සැප දෙන්නම් කියලා බුදුමාකාර ඇස් බැඳගෙන යෑමක් යන්න හදන්නේ. අවාසනාට බුද්ධ ඔය බුදුහාමුදුරුවෝ කියප එකක් දැන් ආගමක් කරගෙන තියෙනවා. නමුත් බහන කියන්න හදව දේ එහෙම නැත්නම් මේ දෙන්න හදන පණිවිඩේ පැහැදිලිවම තියෙනවා මේ අපි සංඥාව අඳුනගන්න නැතුව යම් රූප සම්පත්තියක් නැත්නම් භව සම්පත්තියක් නැත්නම් උපජ සම්පත්තියක් ලැබුවා නම් යම් සැපක් ලැබුවා නම් යම් හඳුනා ගැනීමක් අපි ලැබුවා නම් ඒ සියල්ලම මාරපාක්ෂිකයි. ඒ සියල්ලම කෙලෙසුන්ගේ ප්‍රතිඵලයක්. මේ වගේ තියෙන හරි වැරදි බලා ගන්න අපි එක වෙලාවක හෝ මේ සංඥාවකින් විස්්‍රාම ලබන්න ඕනේ. සංඥාවෙන් විවේක වෙන්න ඕනේ. සංඥාවකින් පොඩ්ඩක් හුදකලා වෙන්න ඕනේ. හුදකලා වෙලා ලෝකෙ දිහා බැලුවොත් ඒ බුදුහාඳුරු පෙන්වන ටෝච් එක ගහලා අනේ මේ සංසාරේ පුරාවට අපි කවදාකවත් මේ අන්ධකාර ගුහාවේ ඇතුලේ මධ්‍යම ප්‍රතිපදාව තියෙනවායි කියලා. උනත මේ පාළු ගතිය තුන අධිමධ්‍යම ප්‍රතිපදාව තියෙනවා කියලා අදාහගත්තේ නැහැ. අපි මේ පාළු ගතිය එනකොට සාන්ති කර්ම කරනවා. බෝධි පූජා තියෙනවා. එහෙම නැත්නම් හුණියම් කපනවා. මොහු සරුවචනාංශ කියනවා මේ එක හුදු ආනාපානෙ ගත්තත් ඒ ආනාපානෙ ගෙවම් කරගෙන යනකොට මේ මායාවල ඔක්කොගෙම ප්‍රධාන විප්‍රියාස මතුවෙන්න පටන් ගන්නවා. ඒ විප්‍රියාසයෙන් රූප විප්‍රියාස වේදනා විප්‍රියාස වලට වැඩිය සංඥා විප්‍රියාස හරිම විචිත්‍රයි. ඒක පුදුමාකාර විචිත්‍ර ගතියක් තියෙන්නේ. හැබැයි ඒකට හොඳ සීලක ඉඳලා හොඳ සද්ධාාවක් ඇති කරගෙන ඒ වගේම මේ තමන් පිළිබඳව රැඩිකල් වාදීව බලලා එහෙම නැත්නම් විප්ලවීය ස්වරූපයෙන් බලලා කාය ජීවිත নিরপেক্ষව මේ පරිශ්‍රණය කරන්න ඕන. කාගෙන් උපදෙස් ඇහුවත් මේ මට්ටම පැනලා නැත්නම් ඒ මනුස්සයා දෙන්නෙම ලණුවක්. නිකම් මොනිචාවක් විතරයි. මොකද මේක පැනපු කෙනෙක් මේක දකපු කෙනෙක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ලක්ෂයක් අත්තරදිමද හරි වැරදි කරමින් කරමින් මෙතෙන්ද ගෙනල්ලා මෙන්න මේ සංඥා වේදනා දෙක පෙන්නන මේ බහුරූකෝලම් දැකලා මේව සේරම මේව මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි ඒ අර නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී කියන ඒ නමු සංඥාවක් තියෙන මේ தত্ত্বය තමයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේක නිවන නෙවෙයි හැබැයි නිවන් යන පාරට තියෙන සම්දිස්ථානේ ඒ පෙත කියලා තේරුම් අර ගන්නවයි කියලා කියන්නේ ඒ යෝගාවචරය ධර්මයේ ඉස්තාවරේ ලබනවා. ධම්මට්ඨිතිය ලබනවා, ගාධනේ ලබනවා. බැසගන්මක් ලබනවා. ඊට පස්සේ ඇත්තට මේ යෝගාවචරයට ඒ පසම් කාය සංකාර පරිසංවේදී අසසි සාමිති සික්කති ඉස්ලාම සමාන චිත්ත සංකාර චිත්ත සංකාර පරිසංවේදී අසසි සාමිති සික්කති කියන කාවට පස්සේ වේදනාවගේ සහ සංඥාවගේ නානාකාර බහුරූකෝලං ආලවට්ටන් සේරම පෙන්වන්න පටන් ගන්නවා හැබැයි බුදුහාමරෝ මන්ත්‍රය දීලා තියෙනවා ඒන හැම එකටම මේක මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මේ නෙවෙයි කියන්නේ කියලා ප්‍රතික්ෂේප කරලා මේ විස්තර කරන්න බැරි මේ සංඥා ස්ථානයේ හොඳ තහවුරක් ලබා ගත්තට පස්සේ ඒ යෝගාවචරයට බුදුහාමුදුරෝ දෙන ඊගාව පදේ තමයි පස්සම්බයං චිත්ත සංකාරං අසසී සාමිති සික්කදී. මේ මතුවෙන චිත්ත සංකාර වේදනා සහ සංඥා සංසිඳ වීම සඳහා කරන්න තියෙන එකම දේ ඒ රැල්ලට අහු වෙන්නේ නැති එක විතරයි. මේ චක්‍රම කීපයක් බුදුහාමුදුරෝ සඳහන් කරලා තියෙනවා. එකක් ඒ වෙලාවට එනේ নানা ආකාර වේදනා උපක්ලේශ හෝ මේ සංඥා උපක්ලේශ එනකොට තමයි සතිය අදාහගෙන අරමුණක් නැති උනත් මේ තියෙන සමාධිය මේක සමාහරලාට උත්කෘෂ්ඨ මට්ටමෙන් අනිමිත්ත සමාධිය කියනවා මේක ඒකේ පොඩි පෙරහුරුවක් විතරයි ඒක අදාහගෙන මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මතුරන්නේ කියලා එහෙම නැත්නම් කියනවා ඒතං සන්තං ඒතං පණිතං යදිතං උපේක්ඛා මේ සාන්තය මේ ප්‍රණීතේ එනම් උපේක්ෂාව මෙතනදී අපේක්ෂාවක් හෝ සාපේක්ෂතාවයක් නැතුව নিরপেক্ষ தত্ত্বය පිළිබඳ උපේක්ෂාව. එතකොට සතියේ ඉඳලා උපේක්ෂාවට යන මේ මේ වැඩිවියපත් වීම. එහෙම නැත්නම් මේරීම මෙතනදී හොඳටම තහවුරු වෙනකන් යෝගාචර ඊගා මට්ටම් වලට යන්නේ. මේක ඇත්තටම විශාල කාය සපය කාය පිළිබඳව සංස්කාර සංසිඳවලා චිත්ත සංස්කාර කියන එක රස බලලා ඉඳුල් කට ගාලා ඒක පස්සම්බනේ කරනවා කියලා කියන්නේ කායන පසන වේදනාන පසන කියන දෙකේ සෑහෙන දියුණුවක්. මේක කරගත්තොත් ඒ කියන්නේ මේක ඉක්මව ගත්තොත් චිත්ත පරිසංවේදී කියන தത്വෙට යනවා චිත්ත පරිසංවේදී කියලා කියන්නේ මුළු ලෝකෙම මනෝමූලක දෙයක් බව තේරෙනවා මේ අපි දකින රූපත් අපේ සංඥාවෙන් ප්‍රක්ෂේපණය කරන ලද්දක් අපි මේ විඳින විඳිමනොත් සැප හෝ දුක් වශයෙන් දාන්නේ ඒකට అలවන ලේබල් එක හැටියට තමයි. අපි මේ අරන් සංඥාව කියලා පොදි බැඳගෙන තියෙන්නේ කිසි තේත් ප්‍රත්‍යක්ෂය හෝ ඇති හැටිය නෙවෙයි ඒ පිළිබඳ සලකුණු ටිකක් විතරයි. දැන් නිදර්ශනයක් වශයෙන් කියනවා අද අපි ළඟ සල්ලි තියෙනවා කියලා තියෙන කඩදාසි ටික. ඕක හොඳට මතක තියාගන්න කම්පැනික් විසින් අච්චු ගහන ලද කඩදාසි මිසක්ක පෙර තිබුණු රත්තරන් නෙවෙයි. වැඩේ පටන් ගන්නකොට රත්තරන් තිබ්බේ. රත්තරන් කොට කවුරුත් ඇවිල්ලා අගයක් දෙන්න ඕන කම නැහැ. ඒකේ එක රටකින් තව රටකට යනකොට අගේ වෙනස් වෙන්නෙත් නැහැ. දැන් මේ පිස්සෝ ටික මොකද කිරුවේ? පිස්සෝ නෙමෙයි. පෙරේතෝ ටික මොකද කිරුවේ? රත්තරන් ටික ඔක්කොම අරගෙන අතර දුන්න කොලයක්. දැන් අපි හරි පොහසත් කියලා හිතා ඉනවා. මේ කවුද අච්චු ගහපු කොල ටිකක් අරගෙන. මේක වෙන රටකට ගිය ගමන් ඒක වළංගු නැහැ. මරුණාට පස්සේ රත්තරන් පස්සේ රත්තරන් වලින් වැඩකුත් නැහැ. කෙසේ නමුත් මෙන්න මේ මාරුවේදී අපිට තේරෙන පටන් ගන්නවා අපි මේ ගොඩ ගහගෙන පොඩි ගහගෙන තියාගෙන දේවල් කවුදෝ විසින් සම්මත කරලාද නැත්නම් මාරපාක්ෂිකව සම්මත කරලාද කෙලෙස් වලින් වර්ණ ගන්නවලාද දේවල් මිස හරපද්ධතියක් මේකේ නැහැ. එතකොට පළවෙනි වතාවට තේරෙනවා මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසමයි පූර්වංගම ධර්මයේ මනෝමයමයි මේ ලෝකය මනසමයි ශ්‍රේෂ්ඨ කියන චිත්ත පරිසංවේදී කියලා එකක් පෙන්වනවා. ඒක සාමාන්‍යයෙන් විස්තර කරනකොට පෙන්වන මේ චතුත් අධ්‍යාන සමාධිය පෙන්වන එකක් කියලයි. නමුත් විපස්සනාවේ යනකොට චතුත් අධ්‍යාන සමාධිය නැති වුණත් මේ කිසියම් ආස්වාස් ප්‍රසවාස සංසිඳුනාසේ සැකයක් නැතුව මොන වේදනාවක් ආවත් මොන සංඥාවක් ආවත් ඒක ශක්ති ප්‍රමාණයෙන් අදිෂ්ඨාන පූර්වකව මම නෙවෙයි මගේ නෙවෙයි කියලා එහෙම නැත්නම් උපේක්ෂාවම සමාදන් වෙලා ඉන්නකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක හුදු චිත්ත tattයක්. ඒකන අවකාශයේ පාවෙන tattයක්. මේක අද්දකව මනුස්සයාට හොඳටම තේරෙනවා මරණයේදී මොකුත් වෙන්නේ නැති බව. මරණයේදී වෙන්නේ රූප ධර්ම වලත් එක්ක තමයි තෙල්ලම යන්නේ. නමුත් දැන් රූප ධර්ම වල විභූත tattයක් ඇවිල්ලා වේදනාවෙත් විභූතත්වයක් ආපුවාම මේ මට්ටම අද්දගොයි කරන්න පේනවා මේක උප්පත්තියේ ඉඳලම තිබුණු විවේකයක් මේ. උප්පත්තියේ ඉඳලම තිබුණු විස්රාමයක් මේ. උප්පත්තියේ ඉඳලම තිබුණු හුදේකලාවක් මේ. නමුත් අපේ දක්ෂකම කියලා අපි මොනවද කෙරුවේ? ඕකේ රූප බලන්න ඔයලාව ගත්තා, සද්ද අහන්න ගත්තා, ගඳ බලන්න ගත්තා, රස බලන්න ගත්තා, පහස ලබන්න ගත්තා, හිතන්න ගත්තා. ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ අර පෑදිදියට බොරදිය තමයි එකතුනේ. දැන් ඉස්සල්ලාම තාවට ආසුත ජලයක් වාගේ යෝගාවචරයට මේක දැක ගන්න පුළුවන් ලෙකට සමාදන් වෙන්න පුළුවන්. මම මේ කාය පස්සම්බනයක් ඇති කරගෙන, පස්සද්ධියක් ඇති කරගෙන, ඒ වගේම චිත්ත සංස්කාර වල පස්සද්ධියක් ඇති කරන මේ ලැබපු දේ ඔය කියන බද්ධේ කරත්තයාගේ නියෝජනයක්. සුවිශේෂී සුවිසුද්ධ තත්වයක් නෙවෙයි නියෝජනයක් කියලා දැනගත්තොත් බුදුරජාණන් සීගාවට දෙනවා චිත්ත පරිසංවේදී උනාට පස්සේ අබිප්පමෝදයන් චිත්තං අසසී සාමීති සික්කති අබිප්පමෝදයන් චිත්තං පසසී සාමීති සික්කති ඉසල කිව්වට පීති සුඛ නෙවෙයි අති ප්‍රමෝදයකට හිත යනවා බුදුන් දැක්කා වාගේ නැත්නම් ධර්මය දැක්කා වාගේ එතන මා සංඝයා කියන ගණේට වැටෙනවා වාගේ මගේ සීලය මේ වැඩේට ඇති කියලා තමන්න තේරෙන පණ ගන්නවා මේ බුද්ධ ධම්ම සංඝ විසෙහි සීලේ විසෙයි අමුතු විදිය සද්ධාාවක් එන්න පටන් අර ගන්නවා. අති ප්‍රමෝදයක් මේක කියනවා සාමාන්‍යයෙන් අමානුෂිකයි කියලා. ශුඤ්ඤාගාරම් පවිත්තත් සන්තචිත්තස්ස බික්කුණෝ පස්ස අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කිය. ශුඤ්ඤාගාරයට පිවිසනා වූ ඒ සාන්ත හිත ඇති භික්ෂුවට manussත්වයේ ඉක්ම වූ රතියක් එනවා හැමදේම ඇති වෙනව නැති වෙනව විතරයි. ඔකේ සංඥා පිහිටුවලා මේක හොඳයි මේක නරකයි කියන දෙයක් නැහැ. මේක සුබයි මේක අසුබයි කියන දෙයක් නැහැ. හැම දෙයකම තියෙන එකම ලකුණ වහා ඇති වෙ නැති වෙන එක විතරයි. ඔය තේරුම බේරුම තුල තමයි දුක තියෙන්නේ. තේරුම බේරුම තමයි ඊර්ෂ්‍යාව තියෙන්නේ. තේරුම බේරුම තුල තමයි ක්‍රෝධය, වෛරය, තෝතෝ, වරපල කී කිය රණ්ඩු කරන ගතිය තියෙන. සියල්ල සමනං ඕකේ කොටස් බෙදා ගන්න දෙයක් ඇත්තෙත් නැහැ. රැස් කර ගන්න දෙයක්වත් නැහැ. නැති වෙන්න කියලා දෙයක්වත් නැහැ. අනේ එතෙන්දී එන මේ මානසිකත්වයේ කියනවා මනුස්සයා ඉස්සල්ලාම වතාවට මනුස්සකම තේරුම් ගන්න. අපි මෙතෙක් කල් තීරුම් අරගෙන හිටියේ මේ ගෑනුකම, පිරිමකම, උසස්කම, පහත්කම, නම්බුකාරකම, අවනම්බුකාරකම. මම සේරම කෙලස් තුලින් ඇති කරන සංඥා සහ වර්ණ ගැන්වීම. ආලවට්ටමක්. ආලවට්ටම නැති කල යටට යනවා කියලා කියන්නේ පාවෙන අයිස් කුට්ටියක අර උඩ තියෙන ටිප් එක විතරක් නෙමෙයි යට තියෙන විශාල අයිස් කුට්ටියට එහෙම නැත්නම් බටේර මානසිකත්වයෙන් කියනවනම් සබ්කොන්ෂස් එකට අන්කොන්ෂස් එකට අපි අවදිමත්ව හීනකින් බය වෙලා නිින්දකින් නෙවෙයි අවදිවර ගියාට පස්සේ දෙනවා මේක තමයි බුදුහාමුදුරු ඉස්ලාම් මිනිස්සුන්ට දෙන භාණ්ඩාගාරය වශයෙන් දැක්කේ. නමුත් මනසේ තියෙන තුච්චකමට කුප්පකමට අර උඩ තියෙන දිලිසෙන ටික විතරක් අල්ලගෙන අර විශාල වූ අයිස් කුට්ටිය යට තියෙන කොටස දකින්නෙත් නැහැ. ඒක දකින්න විනිවිද දකින්න ඕනේ නීවරණ ධර්ම. දැක්කට ඒකට බය වෙනවා. ඒ නිසායි මනුස්සයා බය නිසා මැරිලා. මැරි බැරි උපදින කවදා හෝ ජීවත් වෙද්දිම මේ தත්ත්වයට ගියා නම් මේ මනුස්සයා ඒ ලබන අති ප්‍රමෝදය අනිව නිකම්ම වගේ කාල වෙනසක් නැතුව බුද්ධ මනසට සම්බන්ධ වෙනවා. දේශ වෙනසක් නැතුව ධර්මයේ තියෙන අකාලිකකම තේරුම් ගන්න. එතකොට තියෙනවා මේකට ඕන වෙලාවක එන්න පුළුවන් එන්න බැරි මේ කෑදර කැහුලකම නිසා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට තියෙන කෑදරකම නිසා ඒව සම්පූර්ණයෙන් නැති කරන්න නෙමෙයි මේ කියන්නේ අවශ්‍ය ජීවිතයක් පවත්වන්න නමුත් ඒකටම දවසේ පැය 24ම යොදලා ඒකටම සුමාන දවස් 7 යොදලා ඒකටම මාසෙ දවස් 30ම යොදලා ඒකටම අවුරුදු 365ම යොදලා ඒකෙම ජීවිතය ගත කරනවා නම් ඉතින් ඒකට බුදුහාම කියන ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා කිය. ක්ෂණ සම්පත්තිය ලබනවායි කියලා කියන්නේ හොඳ තරුණ භද්‍ර යවුන වයසේ ජීවිතයේ මුල් සමයේ කලු කෙස් ඇතුව ඉන්න වෙලාවේදී මේ කියන ධර්මයට හිත දාලා මෙන්න මෙයා මෙයකටයි මේ දුර්ලභ මනසත් ප්‍රතිලාභෝ කියලා කියන්නේ කියලා සමාදම් වෙන්න පුළුවන් නම් එමස කවදාවත් අර කුණට අර අසුචියට අර කෙලෙස් වලට අර මාරපාක්ෂික දෙයට මෙච්චර ජීවිතේ වැය කරන්නේ. මේ රත්තරන් මේ අසුචි කියලා දන්නේ නැති පොඩි එක අසුචි අතගගා මිරික මිරික ඇඟේ ගගා හේ හේ කියලා hina වෙනවා. ඒ උගේ නොදැනුවත්කම. නමුත් අසුචි රත්තරන් දන්න මිනිහා කවදාකවත් රත්තරන් දැක්කට පස්සේ අර පුංචි කාලේ වගේ අසුචි අත ගන්න. ඉතින් බුදුහාමසගේ පරම යුතුයකම තමයි මෙන්න මෙවැනි විකල්පයක් හැම කෙනාටම බුද්ධියට සින්න වෙලා තියෙනවා. අනී මේ කරුණා කරලා මේ ලාමක තුච්ච පහත් මේ කෙලෙස් වලටම ගත කරන්න එපා. පුළු පුළුවන් වෙලාවේ එක්කෝ රූපේ හරහා එක්කෝ වේදනාව හරහා එක්කෝ සංඥාව හරහා මෙතෙන් ගිහිල්ලා ඊගාව පැත්තට ලෝකෝත්තර පැත්තට දොර අරගන්න එක. ඒක දිග ගමනක් තියෙනවා තාම. නමුත් මෙතෙන් ගියා යාම කියන්නේම අපිට තේරෙන අපේ තකතිරුකම කියන එක පොඩි එකක් නෙවෙයි කියලා. අපේ මෝඩකම වනින්න බැරි එකක් කියලා. ඒ සඳහා කළ යුත්තේ යමක් නොකර සිටීම පමණයි. කරන තාක් සියල්ලම ලෝකේ කෙලෙස්. ඒක සාමාන්‍ය කෙටියෙන් කියනවනම් කියන්න තියෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සංස්කාර කියලා කියන්නේ හිතලා කරන දේ. චේතනාපූර්වක කරන දේ. සේතනාපූර්වක කරන හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ පිවිතුරු తত্ত্বය කෙලස ගන්න එකයි. ඒ නිසා ඒ ඒකට අපි වැඩි වෙලා දුන්නත් පුළු පුළුවන් වෙලාවෙ ඇවිල් වෙලා මේ සංඥාවෙන් විස්්‍රාම වෙන හුදේකලා වෙන විවේක වෙන තැනට ගියා නම් බුදුහාමර කියනවා සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා යම් කිසි කෙනෙක් සංඥාවේ විරත් වුණා නම් විවේක වුණා නම් විස්රාම වුණා නම් මනසලා කවදාකවත් ඊට පස්සේ ගැට නැහැ. ගමනේ ගැටුම් නැහැ. හීනෙදිත් නැහැ. එලි පිටත් නැහැ. ඒ වගේම ඒ ගැට ගහන්න කාටවත් බෑ. ඒ වගේම එයා කාටවත් කොක්ක දාන්න යන්නෙත් නැහැ. මොකද සංඥාදී කොක්ක දිගහැරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අපිට ජීවිතේ ජීවත් කරන්න පුළුවන්. එනේතකම් අපි ඉන්නේ මේ අර හීන ලෝකෙක ඉන්නා වගේ මිරිඟුවක් දැකලා දුවන සතෙක් වගේ හේන කීට පඹේ දැකලා දුවන මුවෙක් වගේ අඳුර ගන්න බැරි තත්ත්වයක. ඒ නිසා සරුවචනාංශي කියනවා අවදි වෙයල්ලා. ඔච්චරයි මේ අප්‍රමාද කියන වචනේ තේරුම අවදි වෙයල්ලා. පොඩ්ඩකට හරි අවදි වුණොත් මේ දෙකේ වෙනස තේරෙනවා. තේරුම් ගත්ත දවසේ අපි ආය ආපවර ලෝකෙට නොයනවා කියන එක නෙවෙයි තියෙන්නේ. ඒක අර පොඩි ළමයි සෙල්ලම්පත් වෙනා වගේ සෙල්ලමක් මිස යථාර්ථය නම් මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ආද ධර්ම දේශනාවත් ඒ ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන අවදි වීම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනා නැත කරනවා සීල දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳත් අපි පැය එකමාරක විතර කාලය අරන් තිනවා ඒ නිසා මම හිතුවා අපි විනාඩි 45ක් විතර ගමු කියලා සක්මන සඳහා ඊට පස්සේ 4යි කාලට විතර වගේ පරියන්කයට එකතු වෙමු කියලා. එතකොට අද අපි 6 ඉඳලා කමඨාන් සුද්ධ කිරීමට යෙදෙනවා. ඒ ඒ කාමරේ අනික් අය ඒ වෙලාවේ පරියන්කයේ 10 දක්වා වෙනදා කාලතරණ පවත්වනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.